භාවනාවට උළේ හත් වෙනි දවසේ අපි ධර්ම සාකච්ඡාවකට එනතම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සතිವಾರ ආරම්භ කිරීම සඳහා දැන් ලිඛිතව තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම විචිමහත්යෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මට හුස්ම ගන්නා විට සහ පිට කරන විට නාසයේ කිසිම තැනක නොවැදේ. මම හුස්ම ගන්නා විට පපුවස් පහත් වීම ඉතා යන්තමට තමයි දැනෙන්නේ. මා ජනවාරි 4 ඔබ හමු වී මේ කියු විට ඔබ මට හුස්ම ඇතුළට ගැනීම පිට කිරීම වෙන වෙනම තේරෙනවා නම් ඒ දෙස බලා සිටින්නයි කීවා. හුස්ම නාසයේ නොවදින නිසා උණුසුම සිසිල මුල මැද අග බැලීමට නොපුළුවන. ආනාපාන සති භාවනා කිරීමට මුල මැද අග උණුසුම සීතල බැලිය යුතුයමද මේ මට නොහැටෙන නොවැටහෙන නිසා වරහන් ඇතුලේ මම සිතනවා මේට හේතුව මගේ නාසය සෑදී ඇති හැටි කියා භාවනාව සක්සස්ෆුලි ඉදිරියට ගෙන යන්න විදියක් කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. මම එදා ඒ කමටහන් සුද්ධ කොට මතක් කරේ තමයි පපුව හුස්මට හුස්මේලාය අනුව වැටෙනවා නම් මේ පිම්බෙන වාරේ පපුව හුස්ම ගන්න වාරේ හැකිලෙන වාරේ කියන දෙක වෙනස දවල්න්න පුළුවන් කියන එකයි. මම හිතන්නේ මේ කාරණාව හරියට සම්බන්ධීකරණය වෙලා නැහැ. නමුත් එහෙම ආස්වාස් ප්‍රසවාසයේ හැම පැතිකඩම දකින්න බැරිකම නිසා භවනා ජීවනක් නැහැ කියලා කියන්න බෑ. මෙහෙම කාරණාවක් ඒකට උත්තරයක් වශයෙන් දෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක්ගේ සංසාර ගතිකව හෝ උපනිෂේ සම්පත්‍ය අනුව සමත මෙහෙමක් තියෙනවා නම් ඒ කෙනාට ආස්වාද ප්‍රසවාසයේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංගපත්‍යංග පේන්නේ නැහැ. හැබැයි හුස්ම ගන්න බව දන්නවා. එතකොට එයාට සාර්ථකත්වයේ සඳහා තියෙන ලක්ෂණය තමයි හිත පිටේ යන්නේ නැහැ. හුස්මේ තියෙනවා. හැබැයි කොතනද වදින්නේ? මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද දෙකේ වෙනස මුලමඳාක මොනවාක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනා තාම කල් වැඩි ඇත්තටම කියන්නේ සමත යානිකද කියලා කියන්නේ එක එක සාක්ෂයක් විතරයි මේක හුස්ම දැනෙනවනම් මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි දැන් තියෙන හුස්ම කියන එක දන්නවනම් ඒ හොඳටම ඇති. ඊට පස්සේ තමයි හුස්මට හිත ආවට පස්සේ හිත සන්තෝෂ දැන් තියෙන දෙක ගියා හිත. කොට පිළියම් කරන්න බෑ. ඕක දැන් අර තමයි බාන ආරි ගිහිල්ලත් වැරදි දෝ කියන මේ අනිකත්‍යයේ කට උතරත් එක ගලපලා තමයි පශ්චාත්තාප වෙච්ච ගතියක් තියෙන හය වර්ගිලා වෙන්නේ නැති දැනුම නැතුව වෙලා වෙන්නේ නැති කියලා නෑ එහෙම නෙමෙයි වෙනම කාරණාවක් තියෙන නිසා මේකෙන් බලා ගන්න මගේ හිත සද්දක නෙමෙයි සද්දක නම් සද්දක බව දන්නව අනපන නෙවෙයි බව දන්නවා හරිද වේදනාවක් නෙවෙයි හිතවිලක නිසා අනපන තියෙනවා ආයතකට බලනවා මේක එතන අල්ලගන්න හිර කරගන්න එතන ඒකාග්‍ර කරගන්න ශරීරේ කොයි හරියද මේක තියෙන්නේ කියලා දැනෙන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ දැනෙනවා නම් එහි වැඩිපුර හිත ලඟව ගැනීම සඳහා ඒ දැනෙන එකේ මේ ආස්වාස වාරය මේ ප්‍රස්වාස වාරය කියලා උදරයේ පියනම් පිම්බීම හැකිලිම පිනහලුවර නම් පිම්බීම හැකිලිම වශයෙන් ඇතුළෙන් පිටිපස්සේ පේඩිට තියෙනවා ඒ විදිහට ඒ දැක්ින දේ හදාගෙන තන වඩාගෙන යෑමක් මෙතන තියෙනවා ඉතින් මම නැවතත් මේ හරියටම ඇඟිල්ලෙන් අල්ලා වගේ කිව්වොත් නාසිකාග්‍රේ තේරෙන්නේ නැතුව පපුවේ පේන එකේ උදරයේ පපු ප්‍රදේශයේ ඒකේ මේ හුස්ම ගන්නවමම පිට කරනව නෙවෙයි මේ පිට කරනව ගන්නව නෙවෙයි කියන එක තේරෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි මේ ඉදිරියට යන්න. ඒච්චරයි. ඒක දැනෙනවනම් ඒක නාසිකාග්‍ර වෙන්න ඕනේ උදරේ වෙන්න ඕනේ පේන තැනක ඉස්සල්ලා අපි තේරුම් ගත්ත සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතිලක් නෙවෙයි ආස්වාස් ප්‍රසවාසය. ආස්වාස් ප්‍රසවාසය ගත්තට පස්සේ නෝ ආස්වාසේ නෙවෙයි ප්‍රසවාසයමයි. ප්‍රසවාස නෙමෙයි ආශ්වාසය මේ විදිහට තමයි අපි අරක සිවුම් කරගෙන සිවුම් කරන බයිනේ එතකොට මේ නාසිකාග්‍රය වැටෙන්නේ නැහැ කියලා පශ්චාත්තාපයෙන් මේකට වසක් උදරයට හොන්නේ නැහැ කියනක වසක් එතකොට හිත පශ්චාත්තාප වෙනවා හේ බානවා පසු බානවා කම්මැලි වෙනවා දැන් මේ පේන ඇලිර දිගේ පස්සන එකයි තියෙන්නේ පේන පේන අහුවෙන ඉඩපාඩුව දිගේ ඉදිරියට යන එකයි තියෙන්නේ එතකොට වෙන්නේ මොකද අර ළමන් ළඟ තියෙන සතිය නිඳ කරලා ලැජ්ජ කරලා පාඩු කරලා බලහීන කරන එක නෙමෙයි තියෙන එක පුළුවන් තරම් සියුම් වෙනවා. ආමේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි. ඕනේ ඒකට සද්දයකට කියයි කියනකො. ආමේක සද්දයක් ආස්වාස ප්‍රස්වාසිය නෙවෙයි. ඒ හැම එකෙම දැන් මම සද්දක ඉන්නවා කියලා දන්නකොට අයියෝ මට ආනපානිය හම්බුනේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් පුළුවන්. ඒත් ඒ සන්තෝෂ වෙන්න කෙනාට පුළුවන්. හරි මම දැන් සද්දක ඉන්නේ ආනපානිය නෙවෙයි. ඒ සතියනේ. ඒ සානපනට ආවනේ හොඳට බලන්න ඕන මේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි ආයතවට ඊටත් වැඩිය හොඳයි එහෙම ගිහිල්ලා දිනුනාට පස්සේ තමයි තමන වදින තැන මුලමදාග දැක් ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ අපි කමඩාන් සුද්ධ කිරීමේ නියමාර්ථය අර්ථය තමයි මේ සිද්ධ වෙන්නේ අපි ඒක තැනකට යනවා හිර වෙනවා ඊට පස්සේ ආයේ ඒක මේ ලැජ්ජ නොවි ප්‍රසිද්ධියේ හරියටම ඒ තැනට ගිහිල්ලා ඒ සූත්‍ර කරගන්නවා. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. එතෙන්දී සැකේ නවන අන්තිමට Tamanටම Tamanගේ සැකේ බේරගෙන යන්න පුළුවන් වෙනවා. මේ දා කේසයක මේ උද පපු ප්‍රදේශයේ තියෙන ඒකේ ආශාව ප්‍රසවාසික වෙන් කරගන්න පුළුවන් බැරිද කියන එකට වැදිලා නැහැ එදා පණිවිඩේ. දැන් තමයි ඒක පණිවිඩය. ඒ නිසා ඒක ඉදිරියට කරන්න යන්න කියන එකයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මෙය මා ඊයේ ලැබූ භාවනා අත්දැකීමකි. ආනාපාන සතිය සැහැල්ලු වී ගිය අතර එහි ටික වෙලාවක් වරහන් ඇතුළේ විනාඩි 30කට වැඩි කාලයක් ගියයි සිතමි. සිත නැවත ආස්වාස ප්‍රාස්වාසයට පැමිණීමට අවශ්‍ය විය. නමුත් ආස්වාස ප්‍රාස්වාස කිරීමටගත් උත්සාහයේදී නැවතත් ඒ සැහැල්ලු බවටම ඇදී යන බවක් දැනුනි. මෙසේ දෙතුන් වතාවක් කර උත්සාහය සාර්ථක නොවුන නිසා සැහැල්ලුවෙන්ම සිටියෙමි. මෙසේ වීමට හේතුව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම භාවනාව හරි ගිහිල්ලා තියෙනවා පුළුවන් තරම් හරස් කපලා දිනයක් කඩා ගන්න. හරි ගිහිල්ලා නැහැ. දැන් අහනවා මගෙන් ආයෙසරයක් මේක කඩා ගන්න කොහොමද කියලා. නිසා අපිට මේ තද ආතති ඕන මාළු කඩේට යන්න. සහැල්ලුකම ඕන බාහන මධ්‍යස්ථානට. බාහන මධ්‍යස්ථාන කියලා සහැල්ලුකම ආවේයි කියලා අහනවනේ. අහන්න තියෙන බාහන මධ්‍යස්ථානට ආවේයි. ඇයි භාවනා කරේ? ඒ නිසා මේ සහැල්ලුකම දෙන එක වෙනම දෙයක් හම්බෙච්ච සහැල්ලුකම අගය කරන එක වෙනම දෙයක්. නමුත් අපේ හිතේ තියෙන කඩප්පුලි ගතිය කියන්නේ මේ හරි දේ දුන්නත් ඒක සැක කරන. ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. මේ කක්කාවක ඉඳලා පුරුදු වෙච්ච හිත. ඉල්ලන්නේ එකක් තමයි. ඉල්ලන්නේ ආතතියමයි. ඉල්ලන්නේ ප්‍රශ්නමයි. ඉල්ලන්නේ තදේමයි. සහැල්ලු වුණාට පස්සේ ඒකත් ප්‍රශ්නයක් කරගන්න. ඕනම කෙනෙක් අහු වෙන තරක් කොහෙද? මේ අරිචුල්ල වේදල සූත්‍රෙත් එයා ප්‍රශ්න අහගෙන ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. ආහලිවල නිවන ලැබුණාට පස්සේ දැන් මොකද්ද කරන්නේ කියලා. ධම්මදින්නා කියනවා සමහරවිට පරණ මිනිහට යකෝ ඔබ ප්‍රශ්න සීමාව පැන්නවා. නිවන ලැබුණාට පස්සේ ආතවත් පොරද ප්‍රශ්න කරන්නේ ඔකි. යාර ප්‍රශ්න හපෙන්නේ ඒ දිගින් දිගට දිගින් දිගට ඒකත් ප්‍රශ්නයක් කරගන්නවා. එතකොට දන්නේ නැහැ අපි බැස්සේ මොකටද ප්‍රතිඵලයක්ද ලැබුණේ, වැරද්දක්ද උනේ කියලා දන්නේ. ඒතර දිගට තර්ක හිත කියන්නේ ලැජ්ජ බය නැති හිතක්. සැක කරන හිත කියලා කියන්නේ සීමාගත ඕනම පිරිසුදුය සැක කරන්න පුළුවන්. ඒ නිසා මේ තර්කය මේ සැකේ අපිත් එක්කම ජීවත් වෙන අපිට වද දෙන දෙපැත්ත කැපෙන කඩුවක් වගේ ඒක දිගේ පාවිච්චි කරන මනුස්සයට කොච්චර කෑවත් කොච්චර සැපක් හම්බුණත් ඉවරයක් නැහැ ලුණු වතුර බොනවා. ඒ නිසා සැකේ සීමාවට ගියාට පස්සේ කන්න පළෙන්ද තැක් කාලේ විසිකොල දානවා. ඉතින් මේ විවේකයක් කාට පස්සේ ඊගාට දැන් මොකද කරන්නේ කියලා. ඉස්සරහ ආගෙන හම්බෙච්ච එක පුළුවන් තරම් පුත්තු විදිහට. ඒක තමයි ඒක තමයි අපිට තියෙන මෙලෝ වශයෙන් තියෙන සාන්තිය. ඉතින් ඒක දුන්නට බුද්ධ විදින් නැත්තම් අකුරු බඳාවට පස්සේ බూరు වගේ පිටේ. අකුරුට බూరు වටේක බරක් විතරනේ. උට අකුරු රස තේරෙන්නේ නැහැ නේ වගේ මේ තර්ක ඉදර කදාක විවේකෙ තේරෙන්නේ නැහැ. අපි තර්කේතර කවදාක සහනය කියන එක තේරෙන්නේ නැහැ. විස්රාමය කියන එක තේරෙන්නේ නැහැ. විවේකය කියන එක තේරෙන්නේ නැහැ. උද්දකලාව කියන එක තේරෙන්නේ නැහැ. මොනවා හරි අල්ලගෙන අනාන ඉන්නවයි තේරෙන්නේ. ඒ නිසා ආනාපාන සංසිඳන පස්සේ ආයේ ආනාපාන බලන්න හිතෙන ආශාව නීවරණයක් කියලා හිතන්න. හම්බෙච්ච වේකේ දිගටම ඉන්නවනම් සත්පුරුසයි කියලා හිතන්න. ආය අවසන් කරනවා සත්පුරුසය දෙක ළඟ ළඟ තියෙන. එනිසා ලැබිච්ච විවේකයේ පුළුවන් තරම් බහුලීකත කරගෙන පැත ඉතිරි පැත යනවනම් ඒක තමයි අපි ඒකට දක්වන දෙන අනුග්‍රහය. එනිසා අනුග්‍රහ කරලා නැහැ මෙතන. තුන් සැරයක් මේ කරන්න උත්සාහ කරලා තිනවා භාවනා කරන නිසාම විවිකට කියලා තියෙනවා අන්තිමට මොකද්ද ඔය තියෙන ප්‍රශ්නේ? දෙතුන්වරක් කර උත්සාහය සාර්ථක නොවන නිසා සැහැල්ලුවෙන්ම සිටියෙමි. මේ සිරීමට හේතුව පහදා දෙන මෙනි. මෝඩකම කියලා තමයි කියන්නේ. තනි වචන. තක්කතිරුකම කියන්නේ මෝඩකම කියලා ඇති, ආමනකම කියලා ඇති, අන්ධකාරය කියලා ඇති. මම මේ පුද්ගලයාට ගහනවා නම් නෙවෙයි. හොඳට මතක තියාගන්න මට මේ පුද්ගලයා ඉස්සරහට ගහන්න ඕන කමක් නැහැ. මේ තරක කඩප්පුලි හිතේ ඇති. අනේ ඉතින් මොනව කරන්නද ඉල්ලුවා කරදර ඉල්ලුවා කරදර හම්බුන්න මම ඉතින් ඉතින් විවේකෙ ඉතින් ඔච්චර තමයි කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඒ වෙන්නේ බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රමය හොඳින්ද තමන්ගේ මෝඩකම නිසා නෙවෙයි ඒ තරම් මේ භාවනා ශක්තිමත් බුදුහාමුදුර ඒකනේ පොළවේ ගහලා කියන දවස් 7යි වැඩි කර යන්නේ කියලා වැඩි වුණත් අවුරුදු 7යි ඊට වෙදී අනනවනම් ඒ ක්‍රමය අල්ලගන්නේ නැහැ. ක්‍රමය ඇල්ලුවට පස්සේ උද්ගලයාගේ පද්දටම වෙලාට ක්‍රමය හරන ඒ කඩාගෙන යනවා යනවා. ඒක උදාහරණ කියනවා ඔබ ඔය කෙලස් ටික පැත්තක දාපන් හිමාල කන්දර දාපන් හිමාල කන්දර දෙකට බලන්න පුළුවන් කියලා හිමවන්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. හිමවන්ත පබ්බතේ බලන්න පුළුවන් මහන්නේ ඔය චවාය අවිජ්ජාව තුච්ච අවිජ්ජාව ගැන මොන කතාවක්ද කියලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන තෑග්ග දුන්නා අපි බාහිර ගන්න ලෑස්ති නැහැ ඒක අස්සක කරනවා. නිසා ජීවිතේ මල් විහිම්පල් අපි විහිම්පල් අපි ඉල්ලනවා කක්කයි ඉල්ලනවා අර ලස්සන විවේකේ එනකොට ඒක කක්ක කරනවා ඕක තමයි පුතඥය කියන්නේ ඒ නිසා රාජනිෂ් කියනවා මට බුදුහාමුදුරුවෝයි පුතඥයයි දෙන්නේ තුනක් සාකච්ඡා කරන්න අනිවාර්යයෙන්ම තෝරගන්න පුතඥය කියලා ඒ තරම්ම විචිත්‍රයි බුදුහාමුදුරුවෝ එකයි නේ කියන්නේ අනිච්ච දුක්ඛ නැත්තම් කියව ඉච්චරම බුදුත් කියන්නේ ඔච්චර ඇන්දයක් කියන්නේ ඔච්චරයි පුතඥයල මේ ජීවිතේක මේ නෑ කියනවා. එන සාකච්ඡාවක් කරනවා සාකච්ඡා කරනවා පුතඥයෙක් එක හරි වර්ණවත් සාකච්ඡා. හරි කක්කා හරි අනුලදී නුරුත්තරට වගේ. බුදුහාමරගෙන ඒකාකාරී අනිච්චන් දුක්ඛ නැත්තම් උදේටත් අනිච්චන් දුක්ඛ නැත්තම් නිසා සාකච්ඡා කරන බුදුහාමර ඉච්චලා හරි නැතිලු. සාකච්ඡා කරන පුතඥයෙක්ම ගන්න ඕනේ. නිකන් හින්ට් එකට වගේ කියන කතාවක්. ඒ මොකද අපි ඒ තරම්ම පසුබිමට සාපේක්ෂව අපි කරන කතාවක්. මෙච්චර මහන්සිලා භාවනා කරලා විවේක වෙච්ච අමානුව ඇයි විවේකුනේ කියලා. අනේ මං ඉල්ලා හිටනවා මේ ප්‍රශ්න කියන කට්ටියට ගහන්න බංින්න ඕන කමක්කට නෑ. අහුවෙච්ච ලාමක පතුරු ගහගත්තේ නැත්තම් විශ්තු කරගත්තේ නැත්තම් අපි එකම රට්ටකේ දුවන නිසා මම මේ ටික සරවචන පාවිච්චි කරන්නේ මම ටික තරහ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සවස පරයන්ක භාවනාව කරන විට ටික වේලාවකින් අඩ නින්දක වැනි ස්ටේට් එකක එකක් ආවා. කාමරයට ඉර එළිය ආවාම වගේ ආලෝකයක්ද ආවා. හුස්ම නොතේරෙන ගානට ආවා. පරහන් ඇතුළේ යාන්ත්‍රමින් හුස්ම ගන්නා බව තේරුණා. සිතුවිලි නැති වී ගිය නමුත් අවට ශබ්ද සියල්ල ඇසුණා. නමුත් ඩිස්ටර්බ් වුණේ නැහැ. භාවනාව ඉවර වී සියලු දිනාම ගිය පසු මම උවමනායෙන්ම මෙම ස්ටේට් එකෙන් එළියට ආවා. මෙවන් ස්ටේට් එකකට ආවාම මම කුමක් කළ යුතුද? සිරුවන් සරණයි. ඒ පුළුවන් තරම් ඒකට ඒකේ දැන් මැද ඉන්නේ ඒකේ අගට මුල මැදක බලනවා කියන එක තමයි මුල විස්තර කරලා තියෙනවා ආනපනික උඩ මේකට ආවා දැන් මැද ඉන්නකොට ඉතින් කට්ටේ ලයිට් ඔෆ් කරලා ගියා එතකොට තමන්න පුළුවන් ඒක එළියට එන්න ඒක ඉතින් එච්චර වාසනාවන්ත තත්වයක් නේ. නමුත් පුළුවන් නැග ඉවර වෙන තැන බලන්න. එතකොට ආයෙසරක් හිත විලින වෙලාව, ආයෙ හිත ඇවිස්සෙන වෙලාව, ආයෙ හිත සමාධිය කඩලා යන වෙලාව, ආයෙ සත්‍ය කඩලා යන වෙලාවක් එනවා. ඉතින් ඒක වුණාට පස්සේ ඔය ඔය කියන විදිහට නෙවෙයි කියන්නේ ඊට පස්සේ අනේ ඔච්චර වෙලා තිබුණ එකම ඇතිවම නැති වුණා කැඩිලා ගියා කියලා කියයි. කොයි එක හරි කියන තේිට මේ වගේ දැක්කට පස්සේ මෙවැනි විවේක ස්ථාන දැක්කට පස්සේ ඒකේ తాවකාලිකව යටපත් වුණාට සංගවිගත්තට දීන වෙලා ගියාට නැවතා ඒකට එන්න පුළුවන් තත්ත්වයක් අදාකන්න නැති වෙන්නේ නැහැ. ඒසොර දන්න මගේ හිතේ කලබලකම් කරනු තිබ්බහම මේ වගේ අවශ්‍යහගත තත්ත්වයක් තියෙනවා. ක්‍රමයෙන් අනුකූප ශික්ෂාවෙන් අනුකූප කිරියාවෙන් අනුකූප ප්‍රතිචාරයෙන් අතෙන්න මට යන්න පුළුවන්. හැබැයි එකලස නැති වෙච්ච ගමන් ආයෙ මේකට එනවා. ඉතින් මේක වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. මේ කලබල தත්ත්වය විවේකී தත්ත්වයට සාපේක්ෂයි. නමුත් දැන් දන්නව බලනවා තාම මෙතන යන්න පුළුවන්. ඒ කියන්නේ පින තියෙනවා. ක්‍රමෙත් හරි නම eh, තමන්ගේ වැරද්දක් නිසා හෝ ක්‍රමේ වැරද්දක් නිසා නෙවෙයි ආයේ ඒක ඇවිස්සෙන්නේ. මේ විදිහට හිතලා හෝ කැඩිලා හෝ දැන් තමන්ට මේ අවස්ථා දෙකක් තියෙන බව ගන්න. ඕනේ නම් ශිල්පෙන් ක්‍රමයෙන් ප්‍රතිපදාවෙන් විවේක ස්ථානට යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ටික වෙලා ගියාට පස්සේ මේකට එනවා. ඉතින් මේ දෙකෙන් තමන් අනුග්‍රහ කළ යුත්තේ කොයි එකද කියලා හිතරම තේරුම් ගන්න ඉඩ දීලා අර විවේක ස්ථානට ගිය පාර තියෙනවනේ විගිතාන ගිය පසුබිම අනේ පසුබිම නැවත නැවත සකසා ගැනීම තමයි අපි විශ්ින් භාවනා ලෝකෙට තමන්ගේ භාවනාවට කළ යුතු අනුග්‍රහය. යම් පසුබිමක යම් පදනමක යම් නිදාන හේතුවකින් අර විවේක ස්ථානෙට අපි එදා ගියා නම් ඒ තිබුණ පසුබිම නැවත නැවත සකස්සලා දෙන්න ඕනේ. ඒ විවේක ස්ථාන ප්‍රිය කරන කෙනා. ඉතින් ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේ විවේක ස්ථාන කියන එක ප්‍රශ්නයක් කරගත්තොත් දැන් මම මොකද කරන්නේ කියලා එතින් පේන තියෙන මේ විවේකය උදකලා මේ කොන්වීමක් කියලා තේරුම් ගන්න. විවේකය පෙරදිල්ලක් කියලා තේරුම් ගන්න. විවේකයේ තනි පංගලමක් කියලා තේරුම් අරගන්න. ඒක නිකන් කවුරුත් මාව නොසලක හැරීමක් කියලා විවේකය සාපයක් කරගන්න. ඕන තරම් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි පව කරන මිනිස්සයා විවේකයට බයයි. පව කරන මිනිස්සයා අන්ධකාරයට බයයි. වයසට යනකොට බයයි. ලෙඩ වෙනකොට බයයි. මරණයට බයයි මොකද එතන තියෙන විවේකේ තරහා ගන්න බෑ දෙන්නේ. මරන්න කිත් වෙච්ච එක කරුණ කාමක දාලා වැහුවා වගේ. මරන්න ඉසල පණ යනවා ඔබේ. නමුත් භාවනා කරන එක නහන කරුණ කාමකට දාලා වැහුවොත් හරි ෂෝක් මිනිහාගේ ළඟ යන භාවනා කරනවා. ඒසයක ලැබෙන එක එකක් ඒ ලැබෙන පිළිගන්න එක එකක් නැත්නම් ලැබිච්ච දේ බහුලීගත කිරීම සඳහා කරන භාවිත ක්‍රම එකක් ඒවත් එකින් එකට එකින් එකට දහස්වර කිරීමෙන් අපි මේ උදේට කනවා දවල්ට කනවා වගේ උරු කරගන්න එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මෙම මෙම මාතෘකාව ගැන වෙනත් යෝගාවචරයක් පසුගිය දිනයකද ප්‍රශ්නයක් විචාරා උත්තර සැපයින නැවත වරක් යමතු කිරීම ගැන මට සමාවන්න. පරයන්කේදී ආනාපානයේ සියුම්හි කොස් අතිසියුම් වූ පසු සිත ඒ ආනාපානයේ ඇති නැති ස්වභාවයට යොමු කර සිටියෙමි. පසුව සිත කන්දරේ නිකුත් වන සියුම් ශබ්දයකට යොමු වී ස්වභාවයෙන්ම වඩා ඉඩ ඇති තැනකට යොමු වන බව පසුගිය අවුරුද්දේ කමඨා සුද්ධ කිරීමේදී ඔබ වහන්සේට පැවසූ විට එම ස්වභාවය පුරුදු වීමට ඉඩ අවස්ථාව ලබා ගතොත් හොඳයයි පැවසින. ස්වාමින් වහන්සේ ගතවුණු අවුරුද්ද තුල ක්‍රමෙන් පරියංක භාවනාවේදී එම ස්වභාවයට මිනිත්තු 15ක් පමණ කාලයකදී ගොස් පැය එකක පමණ කාලයක් එහි නිරත විය හැකිය. මෙම අවස්ථාව තුළදී කායික පීඩා බොහෝ අඩුය. විටින් විට සිත ප්‍රීතියට හා ප්‍රමෝදයට පත්වේ. සිතුවිලි විටින් විට එයි. නමුත් ඔබ වහන්සේ උපදෙස් උපවාසයේ උපදෙස් අනුව ඒවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්ම නොවේ යනුවෙන් මෙනෙහි කිරීමේදී මගහැරේ. සමහර වෙලාවල වෙලාවල් වල සිතුවිලි නැති අවස්ථාද ඇත. මෙම වැඩමුළුව කාලයේදී ආසිතුලි බොහෝ වශයෙන් කිසිම හරයක් නැති කෑලි කෑලි වශයෙන් පෙනෙන අගක් මුලක් නැත ඇති වී නැති වේ ස්වාමින් වහන්සේ විනාඩි 40ක් පමණ සාමාන්‍ය වශයෙන් මෙසේ කිරීගෙන ගියද ඊට පසු සිතේ තිබුණු ප්‍රමෝදය නැති වී ගොස් අපහසුවට පත්වේ බුද්ධරත්නයේ ගුණ ධර්මරත්නයේ හා සංඝ ගුණ මෙනෙහි කරමින් සංසාර බිය දකිමින් නැවත නැවත භාවනා කරගෙන යෑමට ප්‍රයත්න කරමි මේ අවස්ථාවේදී සිතට එල්ලී සිටීමට දෙයක් ඇතිනම් පහසුයයි සිතේ. එවිට නැවත වරක් ආනාපානය ඇති නැති ස්වභාවයට සිත යොමු කරන්නද මේ අවස්ථාවේදී දුක්ඛ සත්‍යයටද සිත යොමු වේ. අනිත්‍ය අනාත්ම ස්වභාවයට හොඳින් පැහැදිලි වේ. ස්වාමින් වහන්සේ අනුකම්පාවකට උපදෙසක් දෙනු මැනවි. ත්‍රිවන් සරණයි. ඉස්සල ප්‍රශ්නේ මම මේ භාගට කිව්වේ එකයි මේක ස්වභාවයෙන්ම ගත වෙලා ගියොත් ඒ කියන්නේ විවේක ස්ථානයේ නැවතත් කලබල සහිත අරමුණු සහිත කම්පන චංචල තත්ත්වයකට ආවොත් යෝගාවචරය අර විවේක ස්ථානට කැමති වෙන ගතියක්. ඒ ඇති වෙන කම්පන චංචලට අකමැති වෙන ගතියක් තමයි දැන් යෝගාවචරයේ අරමුණ වෙන්න ඕනේ. කවදා හරි යෝගාවචරය භාවනා කරනකොට මේ විවේකියත් මේ කම්පන ගතියත් දෙකම එකයි කියන මට්ටමට. ඒක හිතා ගන්න අමාරුයි. නමුත් ඒක තමයි අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා විවේකයට එනවා ඒ ඒ සීල කැඩලා නෙවෙයි, පවක් නිසා නෙවෙයි, චේතනා නිසා නෙවෙයි ආය කෙලසිච්ච තත්ත්වයට යනවා. ඒ කියන්නේ අවිසිච්ච තත්ත්වයට යනවා. අවිසිච්ච තත්ත්වයට ගියාම මේකම ලියලා තියෙනවා අනේ වෙලාව එල්ලෙන්න අරමුණක් තියෙනවා හොඳයි කියලා. ඇත්තටම කියනවා නම් අර විවේක தත්ත්වෙදී ආසද ප්‍රසාර නොදන්න මට්ටම නම් දන්න මට්ටම යටවට්ටට ගියාට කම්පිට තත්ත්වල මොන දෙයක් ආවත් ආනපානෙ මතුවෙනවා. ඒ නිසා යෝගාවචරයට ආනපානෙ නැවතත් හැරමිකයක් වගේ උදව් වෙනවා හොයලා බැලුවොත්. නමුත් පුරුදු කරන පුරුදු කරන යනකොට ඒ යෝගාවචරයේ හිත පදම් වෙනවා. ඒකට తాදී ගුණය කියලා කියනවා. එහෙව්කම කියලා කියනවා. උපේක්ෂාව කියලා කියනවා මේ විවේකයයි මේ කම්පන චංචලයි දෙකම මගේ නෙවෙයි. මේකට කැමති වෙලා එකට අකමැති වෙච්ච ගමන් ආතතියක් එනවා. මේ දෙකම දිහා එක විදියට බලන්න. ඒක තමයි හරි අමාරු දෙය. මොකද අපි මුළු භාවනා කාලය පුරාම සතියට සමාධියට මේ විවේකයට අගයක් ආනමරක් දීගෙන තමයි මේ දෙමාපියෝ නෑදෑය අතහැරලා වස්තු අතහැරලා සූචි උචි දේවල් අතහැරලා ඉල උත්සාහ කරේ. නමුත් ලැබිච්ච විවේකයේ කොච්චර පුරුදු කරනවද කියනවනම් ඒ විවේකයයි මේ කියන කම්පන චංචල දෙකම එක හා සමානව දෙකටම නොසැලෙන මනස ඇති කිරීමක්. ඉතින් මේක දරා ගන්න අමාරු ඇති. ඒත් නිදර්ශනයක් දෙන්නා ඔයගොල්ලෝ අහලා තියෙන දන්න පිළිගත්ත, දැනටමත් පිළිගත්ත නිදර්ශනයක් තමයි අරූප ධ්‍යාන වඩනකොට ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන කිව්වම අකින්චඤ්ඤායතන කියන්නේ මොනක්වත්ම නැති සම්පූර්ණ හිදසක් තියෙන අරමුණක් නැති නමුත් හොඳ සතියක් තියෙන අවදිව දන්නවා පලාතක කරදරයක් පාදාවක් නැහැ කියලා. ඒක තව දිනුනාට පස්සේ තමයි දේව සංඥා නාසඤ්ඤායතනට යන්නේ සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒක අර සංඥා නැතිව තත්ත්වයට වැඩිය හොඳ එකක්. එහෙම මේ සංඥා ටිකක් තියෙනවා නමුත් ඇඟේ දාගන්නේ හිත කරදර ගන්න. මේවා මම කියාගන්නේ. ඒකකට ගන්න සංඥා තිබුණාම මට මොකෝ නැතුවහම මට මොකෝ කියලා ඒකට නඩත්තු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඒක සමතේක උගන්වනවා. ඉතින් මේ භාව විපස්සනාදී සාමාන්‍ය එකට සමාන්තරව Taman දක්ෂණන් Taman සෙල්ලක්කාරණන් අරගුණ ගන්න පුළුවන්. සමත කට්ටිය ඔබ බුදේට සිද්ධ කරගෙන ඉන්නේ. ඔයාලා විපස්සනා කට්ටියට ඕවා ඉන්නේ අපිට විතරයි තියෙන්නේ කියලා. බම්බු හවණි කියලා ගිහිල්ලා බලන්න ඕක තියෙනවා. හොඳට වේගතනට ගිහිල්ලා ආයසරයක් කලබල ටිකක් එනවා. ආයසරයක් ඊට ලැබෙන ආනපන කම්ප භාවනා කරොත් ඒ පරියන්කේදීම ආය ටිකක් විවේක වෙනවා. ආය කලබල එනවා. ආය විවේක වෙනවා. කලබල හැබැයි ඒ කලබල කියනවා දරා ගන්න බැරි මට්ටමකින්වත් පීතික්‍රම කෙලෙසයක්වත් පරිඋත්තාන කෙලෙසවත් නෙවෙයි. ඊට පස්සේ හිත පුරුදු වෙනවා. යම් ප්‍රමාණයක කම්පන චංචල කියනවා. ඉතල හිතල නැති සත්‍යන දෙකටම සමහිත. එන්න පටන් ගත්තාම ගෙවල් දොරවලට ගියත් අපිට යම් ප්‍රමාණයක් කරදර වෙනවා. ඒක නිකන් අර ලස්සනට මැදලා තියෙන පිත්තල භාණ්ඩ එක පිට පොට්ටක් කච්චල් බැඳුනා වගේ. ඔක පිස්සට පස්සේ යනවා. නමුත් ඒ වෙලාවට දිස්නේ අඩු වෙනවා. නමුත් පිත්තල භාණ්ඩ වට්ටාකම අඩු වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒ ටික මැදලා හිටියට පස්සේ දැන් කළු ලෑල්ලක පන්ති පටන් ගන්න ඉස්සෙල්ලා ඉස්සරහට ටීචර් ලියලා කියව තියෙනවා. ඉතින් ඊගාටි ජල ඔක්කොම කරනවා. මගල එයත් ටිකක් ලියලා දීලා යනවා. ඊගාව ටීචර් ආවම ඒකත්ම කරනවා. ඉතින් කළු ලෑල්ලකද අගේ ආඩම්බර වෙනසක් වෙන්නේ නැහැ. E mc2 කියලා ලොකු ෆෝමියුලා එකක් ලියුවත් කුණු හරපයක් අඳලා තිබ්බත් ඩස්ටර් එකට දෙකම එකයි. මේ කොරවසේ ආය කළු ලෑල්ල තියෙනවා. ඒ නිසා ඒ දෙකටම නොසැලෙන තත්ත්වයට යන්න නම් මේ විවේකය ඒ තරම්ම හුරු වෙන්න ඕනේ. ඒ තරම්ම බහුලීගත වෙන්න ඕනේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ එක එකක් අල්ලන මේ මානසික තත්ත්ව අල්ලන අරකට කැමැත්ත මේකට අකමැත්ත ආපු ගමන් ආතතියක් වෙනවා. ඉස්සර අපි තිබුණේ රූප වලට කැමැත්ත අකමැත්ත, ශබ්ද වලට කැමැත්ත දැන් තියෙන්නේ සංඥා වලට. ඒ නිසා සංඥා ඇත්තෙත් නැති, නැත්තෙත් නැති තත්ත්වෙට ගියාට පස්සේ කුප්පන්න බෑ කාටවත් යාව. මට මම විවේක දන දෙන්නම් මට ආවල් දෙය දීපන් කියලා හෙට්ටු කරන්න බෑ. නැත්තම් අපිට ධනුරෝක වශයෙන් මම සංඥා ටිකක් දෙනවා ගානක් නැහැ. අඥාතිලත් මට උරු නැතුවත් උරු. ඒකට අපි අර බාහිරින් අපි කුප්පන ගතිය අඩු වෙනවා. ඒක කියන අකුප්පා කියන. අකුප්පා චේතෝ විමුති කිපෙන්නේ නැහැ. කිපෙන්න කාරණා තියෙනවා. කලබල ටිකක් තියෙනවා. ඕන්න ලාවට වගේ ඒ හිතවිලි අන්තර්ගතේ වැටෙනවා. සද්දයක් ඇහෙනවා. ඒකෙත් හොඳ නරක තේරෙනවා. වේදනක් දැනෙනවා. දරාගෙන ඉන්නත් පුළුවන්. ඒක නොවේවා කියන හැඟීමක් නැහැ. අන්න එතෙන්දි තමයි ඇත්තටම කියනවා නම් ඒ සංඥා ටිකක් තියෙන තැන පෙන්නනවා. ඒ සංඥා පෙළෙන ගතියක් තියෙනවා. මගේ නොවුනට මම බාහිර නොගත්තට ඒකේ වැඩේ කොනහන එනවා. ඒ වගේ තියෙන තවන ගතිය. ඒ සංඥාල කිසිම හැඩතලයක් නැහැ කල්ලාතෝ කියලා නෙවෙයි ඉන්නේ. විවිධ කරුණු නිසා එනවා. මේ කරුණු හතර තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. පීනනට්ටෝ සන්තාපනට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ අපි දුක්ඛ සත්‍ය පිළිගන්න කැමති නැහැ කියන එකයි අපි කියන්න හදන්නේ අපිට විවේකේ විතරක් ඉන්නකොට. ඔය විවේකේ ඉඳලා ටිකක් කලබල වෙනවා. ආයි විවේක වෙනවා. ආයි ටිකක් කලබල වෙනවා. ආයි විවේක වෙනවා. ආයි ටිකක් කලබල. අන්තිම බණ්ඩ මේ කියන කලබලේ තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ දුක් ලෝකේ පුරාවට පාදම උච්චරයි. අපි කැමති උනත් අකමැති උනත් පෙළෙන ගතියක් තියෙනවා. අපි කැමති උනත් අකමැති උනත් තවන ගතියක් තියෙනවා. අපි කැමති උනත් අකමැති උනත් ඒකේ මුණත මාරු වෙනවා. අපි කැමති උනත් අකමැති උනත් විචල්ලි සාධක රාශියකින් සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ බලන්න පුළුවන් මනුස්සයෙක්. ඒක බාර ගන්නත් පුළුවන්. ඒ බාරගන්නේ මේ පේන කරදර කංකරෝ ටික තමයි සතිය කියලා කියන්නේ. ඒ තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ඒ තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒ තමයි සම්ප මේ පස්සද්ධිය කියලා කියන්නේ කියලා බුදුසසුන්ස කියනවා ඕක පාලනය කරගන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. ඕක දැරුවට පස්සේ ආයෙ යාට කරදර වෙන්න දෙයක් නැහැ. ඕක ප්‍රතික්ෂේප කරන්න ගිය ගමන් විවිධකට ආසාවකුත් මේකට තරහකුත් ආවම ආතතියක් වෙනවා. ඒ නිසා ගොඩාක් පුරුදු කරලා ඉස්සර විවිධකේ විකල්පයක් වශයෙන් අරගෙන විවිධකේදී කලබල ටිකක් එන්න ආයෙ නැති වෙනවා ආයෙ කලබල වෙනවා. අන්න ඒකට නොසැලෙන තැනට යන්න නම් බලවෙනි ආර්ය සත්‍ය පිළිගන්න පුළුවන් දුක්ඛාරිය සත්‍ය පිළිගන්න පුළුවන් ලෝකෝත්තර මට්ටමේ ශ්‍රද්ධාවක් ඕන. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉදාම ඇහුව එකක් කියලා පශ්චාත්තාප වෙන දෙයක්වත් සමාවිල්ලාන දෙයක්වත් නෙවෙයි. ඒ දාර්ශනික වශයෙන් බලන කාම ගැඹුරු තැනක්. ඊට මේකේ මේ මනුස්ස ජීවිතේ ලබන්න පුළුවන්. ඒට වෙනම ඉපදිලා පාරමිතා පුරාගෙන පාරමිතා පිළිචින හැවෙන්නේ නැති. නමුත් ඒව නැහැ කියලා පස්ස ගන්න දෙයක් නැහැ. මේක ලබන්න පුළුවන්. ඒකට පස්සේ අපි ඒක බහුලීගත කරන්න නැවත නැවත එන්නේ අපේ ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරගෙන, සරුචර්ස්කම් වෙනස් කරගෙන ඒ දෙකම නිසින්ින්ද ඇවිල්ලා යන්න හදලා සැපේ විවේකයේ උදකලාවේ කෙලවර කරදරේ කංකටොල්ලේ ආරම්භය. කරදරේ කංකටොල්ලේ විවේ නිමාව විවේකයේ ආරම්භය. ඒ දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ දෙන්නට දෙන්න සාපේක්ෂයි. ඒ දෙකම පාලයක් කරද තියෙනවා. ඒ දෙකම බාරගත්ත දවසේ එයාව කුප්පන්න කාටවත් බෑ. මොනවා කරුවක්වත් එයා දෙන කලබලෙත් මට එකයි. විවේකයක් එකයි. ඉතින් අන්න ඒ මට්ටමට ගියාට පස්සේ මේ ලෝකේ ඕන තරම් ජීවත් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් අර කරදරේ ලොකු කරගෙන අල්ලපු ගෙදරටත් කිය කියා පත්තරෝටත් දාන කෑ ගහගෙන කක්ක කරගෙන ගා ගන්නවා. යෝගාවචරය ගණන් ගන්නෙත් නැහැ. ඒක විවිධකත් එක්ක වෙනසක් දකින්නෙත් නැහැ. ඒකට එයාගෙන් වචනයක් එළියට යන්නේ නැහැ. විශේෂයෙන් චෝදනා නැහැ. විශේෂයෙන් අයිතිවාසිකම් ඉල්ලක් නැහැ. යම් තැනක අපි කාට මොකේට හරි චෝදනා කරා නම් යම් තැනක අයිතිවාසිකම් ඉල්ලුවා නම් බාල්දුණයි කියලා හිතාගන්න. අපි දාතුණයි කියලා හිතාගන්න. අපිට මේ දරා ගන්න බැරි වෙලා තියෙනවා. කමන්නේ නැහැ. කමන්නේ නැහැ. චෝදනා කරුවට කමන්නේ නැහැ. අයිතිවාසිකම් ඉල්ලගන්න එක තමන්ගේ දුර්ලභමක් තමයි. නමුත් මනුස්ස මනස පුරු කරාට පස්සේ කිසි දෙයකට චෝදනාවක් නැතුව කිසි දෙයකට අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව දැරීමේ ශක්තියෙන්මයි මේ සූදානම් කරන්නේ. ඒක නිසා මම හිතනවා සාකච්ඡාවකට වටින ප්‍රකාශයක් කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භානාව කරන අතරතුරේ යම් කිසි රූපයක් සිතට ඇතුළු වූ විට ඒ මෙනෙහි කළ යුත්තේ රූපයක් ලෙසද සංඥාවක් ලෙසද සිතුවිල්ලක් ලෙසද ඒකෙන් කරදරයක් නැත්නම් මෙනෙහි කරන්න එපා තමයි දන්නම් ආනාපානේ බලද්දී රූපයක් පේනවා ඒ රූපේ පේන්නේ ආනාපාන පිටිපස්සෙන්ද ඉස්සරහින්ද බලන්න නැත්නම් මම අදහස් කරන්නේ ඉස්සරහින් නම් කරදරකාරී රූපය ඇවිල්ලා ආනාපානේ පෙරලා යටපත් කරුවොත් විතරක් මෙනෙහි කරන්න රූපයක් වශයෙන් එහෙම නැත්නම් අහල පහල තියෙන රූප මෙනේ කරන්න යන්න ඕනේ. අපිට තියෙන රූපයක් කී ධානාපාන කොහොමද නැත්නම් ඔක කොහොමද කියලා බලන එක විතරයි. ඒ නිසා මත වෙන මත වෙන රූප වේදනා සංඥා මෙනේ කරන්න යෑමෙන් ආකයන්යි කොටක් වේදාගත්ත වෙනවා. බාහන මට්ටමට ගියාට පස්සේ එනවා ඒගොල්ලෝ මෙනේ කරන්න ඕනේ නැහැ. එයා ඒගොල්ලෝ එයා විසින්ම වඳ වෙලා ලොඳ වෙලා බොඳ වෙලා යනවා. ඒ වගේ මෙනේ කරන්න යෑමෙන් වෙන අර භාවනා හැල්ම කැඩෙනවා. වගේම මේ ලොකු සැක පහල වෙනවා මේක සංඥාවක්ද මේක සංස්කාරයක්ද මේක රූපයක්ද මේක වේදනාවක්ද ඒ කියන්නේ යා තාම දර්ශන පතේට ඇතුල් වෙන්නත් ඉස්සෙල්ලාම බය වෙලා ආනපනේ තියේදී කොයි දේ තිබ්බත් ගණන් ගන්න බෑ ගණන් නොගෙන සිටීමෙන් ඒවට කරන්න පුළුවන් කරදර ඒවෙන් ගන්න පුළුවන් ආතති අඩු කරන්න පුළුවන් ඒ නිසා මෙනෙහි කිරීමේදී උගව දෙනක එක අර්ථය දන්නේ නැතුව එනේන දේ මෙනෙහි කරන්න යාමෙන් ආනාපානෙට පහත් කර සැලකීමක් වෙනවා මූල කර්මස්ථානේ කොන්කිරීමක් වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානේ පෙනිපෙනී තියෙනවා නම් ඒවා මෙනේ නොකරම ආපු එක නැතිලා යන්න ඇරියොත් තමන්ගේ දක්ෂකමක් තේරෙනවා. එල්ලය ප්‍රමුඛතාවය හැටියට දැන ගැනීම නිසා අහන අහක යන ප්‍රශ්න සභාගත කරගන්න නැතුව සාකච්ඡාවට ගන්න නැතුව පැත්තකට දෙමින්නේ ඒ සභාවේ ගෞරවය සාකච්ඡාවේ ගෞරවය රැකෙනවා. භාවනාවේ මානසිකාරයේ හොඳ වෙනවා. ඒක නිසා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා කතාවක් කියලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඒවිල කරදර කරුවොත් විතරක් බලන්න කරදර කරේ නැත්නම් යන්න හරි. When was the, this morning the outside was cold, the meditation hall very hot. As a result, my mind was restless and drowsy. I could not concentrate on my breath. I looked at the toes, but this did not help. Should I have looked at the heat in the body and body sensations? When this happens, should we concentrate on body sensation as anapana is difficult? Could you outline a simple vipassana method to deal with this situation? Thank you. Very good subtle observation. Uh, world is full of energies. They become manifested due to kammaja, chittaja, utuja, ahara, due to karmic forces, or your mind state, or this climate, or your to your food. Then out of kammaja, out of these four kammaja beyond your control. Utu beyond your control. Ahara by the time already you have taken beyond your control, only thing you, you can restrain is chittaja. So now this problem is utuja problem. Problem is due to the climate and the, this thing. And what should my, my outlook? The best thing is if possible to go to the outside and try and then you can try vintage is very good. Calm and quiet, cool climate can do. But when you come in, Alternative what you can do is you can remove your warm clothes and then little expose it. Then the body can do uh, perspiration and some balance can happen. Otherwise, what mostly happen is you are attributing this agitated mind to some other aspect than the climate, then you are at lost. But I think in this question, attribution is correct you know, it is due to the internal disclosed climate. And then many people here, and then the atmosphere is warm, and therefore the freshness, the cool is not, it is already given outside, but inside we have created such a climate, artificial situation, so we are troubled. If you are living in, uh, by removing this warm clothes, some kind of a peace you can have, or, oh, or, oh, or oh comfort you can have. Whereas if you go out, immediately you understand this is due to artificial environment, microclimate we have done, it is against. So therefore it's a, uh, for everyone, it's a good observation. So therefore that is good. But uh, two methods what you can do is either you can go out of the meditation hall and try easily your clothes will be very helpful then. Because they are outside is cooler. But inside, if you happen to meditate, remove the warmer one and expose as much as possible according to your decent climate, atmosphere. And then you see, unless otherwise you give this physical uh, support or facilitate, uh, you are just struggling, unwantedly struggling. But here too, points. One thing is attribution is correct, for my understanding. And asking what to do, you can quit the hole, or if you are inside the hole, just let the body to perspire and get the thermal balance. And uh, ultimately you find these subtle things become very conspicuous when the mind become very subtle, when the mind become very tuned. And each and every little thing uh, has its own influence. But that does not indicate you have to manipulate everything. But the understanding happened because of your refinement of the mind. And little bit helpful till the mind gets certain amount of concentration and mind, uh, uh, mindfulness. And then later mind can Uh, adjust according to the, or acclimatize according to the situation. But this is, it goes beyond your control and you are succumb to the situation. Under such situation, go out or adjust yourself so that it can fit into the climate. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී හතරවෙනි ධානයේ දක්වා සිත පිහිටුවිය හැකිද ඒ වායේදී කෙලෙස් යටපත්වන්නේ කුමන ආකාරයකටද අරූප ධානවලදී පවතින්නේ සුඛය පමණක්ද එම ධානවලදී නිවන දක්වා සිත පිහිටුවේ හැකිය කෙසේද පහදා දෙන්න තෙරුවන් සරණයි නෑ ඒක අවශ්‍ය නෑ තමන්ට තියෙන දේ කියන්න මෙතනින්ලා ගිහිල්ලා චාතු මහරජගෙට ගියොත් මේට වැඩි නිවනට කිට්ටුද තුසිතට ගියොත් කිට්ටුද කියලා අහන්න හදනවා හදනවා කියලා කියන්නේ මේ ඉන්න එකට වෛරයක් මේ ඉන්න මනුස්ස ලෝකෙට ද්වේෂයක් ඒ චතුත් අධ්‍යාන ආරූප අධ්‍යාන තිබිච්චාය දැන් කොතන තින්නේ කිව්වොත් අන්න අපේ තියෙන මේ කන බල්ලන් ගන්න ක්‍රමයේදී ඊගාව කරන දේ කරතයි. මේ තාම ලබලවත් නැති හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා එතනින් කණ්ඩ හදනවා එහාට සිග්නල්ස්. දැන් කොහෙන්ද ආපු වචනයක් දිරව ගන්න බැරුව වචන වර්ගයක් ඇත්තටම. අනවශ්‍ය අපරාධ මේ භාවනා කරන වෙලාවවල තිය ටිකක් ඔළුවේ දාගෙන පැහැදිලිව පේනවා මේ වෙලාවේ භාවනාවක් වෙලා නැහැ. ඒ වගේම ලොකු කනගාටුවක් තියෙනවා අනේ මම දැනගෙන හිටියා නම් චතුත්ථ ධානයේ වමට සිග්නල් දාලා දකුණට කපුවාම නිවනට කිට්ටුයි කියලා වගේ අනේ ඊටික දැන හිටියනම් මට හරි ලේසි කියලා මේ වගේ වැඩ. ඒ නිසා මේ මූල ධර්ම වුණත් වැරදි තැනට දැම්මොත් ඒක නිකන් ඇණයක් වෙනවා. නිසා එකයි මේ භාවනා තියෙන ඉදිරිපත් චේතෙත් එක කරගෙන යන්න. ඒ නොලැබිච්ච දේවල් වෙන කල්පනා කරන්න ගියොත් ඒ කවදාකවත් වර්තමාන මොහොතේ සාන්තිය වර්තමාන මොහොතේ ඇතිහැටි දක්වන්න බෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න නොවීම සඳහා මූලිකවම උපදේශ පන්තිම කතා කරලා කියනවා මේ කරන දෙන සතිපට්ඨානයක්. අසවත්තාන භාවනා තියෙන කායන පසනාවත් එක්ක වැඩ පිළිවෙලක්. ඒ දැන් ඉන්න තැන කොතනද කියලා අපිට පුළුවන් නම් සංවේදනය කරන්න විස්තර කරන්න. ඒක ඒක ප්‍රත්‍යක්ෂනේ. ඒ අනුව සංවේදනය වුණොත් කැළපෙන උත්තර දෙන්න පුළුවන්. තමයි හිතාගත්ත තැනක ඉඳගෙන යන්න හදන කතාවේදී වැරදි දෙකක් සිද්ධ වෙනවා. මේ භාවනා කළ ඉස්සලා කල්පනා කරනවා. ඒකල හිතනවා ඒ ගැන දන්නවනම් මට නිවන්ට යන්න පුළුවන් මේ කියලා. ඒ නිසා කරුණා කරලා තමයි අත්දකින්නදී තමන්ට සාහිත කරලා සපේලා උත්තර බඳින්න පුළුවන් දේ මිස මේ වගේ දේවල් වලින් මේ දේ කාරණා ප්‍රයෝජනයක් නැහැ කාරණාවේ තර්කයක් නැතන තියෙනවා නමුත් මේ සාකච්ඡාවක් කියන්නේ ඕක නෙමෙයි සාකච්ඡාවක් කියන්නේ අපිට ප්‍රයෝජනවත් වෙන වැඩක් නැත්තම් පොද තීරසේක ඔබ තීරි නෙමෙයි ඒ නිසා තමන්ගේ භාවනා මට්ටම කතා කරන මිසක නැත්තම් ඔක්කොගේ වෙලාව නාස්ති කරන්න මම කැමති නැහැ ගරු ස්වාමීන් වහන්සේ මගේ සිතුවිලි වැඩි හරියක් ද්වේෂ සිතුවිලි මල්ලට දැමිය හැකිය. ටික කාලයක සිට මේ අඩු කර ගැනීමට ෆුල් එෆර්ට් එකක් දමනවා. මට කරුණාවෙන් මේ කරන සැට විස්තර කර දෙන්න තෙරුවන් සරණයි. ද්වේෂය අයින් කරන්න හදන්න හදන ද්වේෂය වැඩි වෙනවා. ඒක නම් කියයි. ඒ නිසා ද්වේෂය ඉදිරියට පොඩ්ඩක් ලව් කරන්න. එන්න උඟ කාලයකට දැක්ක උඟ පස්සේ එන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඇති වෙන්න මල්ලේ ඉඳ තියෙනවා එන්න කියපු ගමන් එන්නේ නැහැ. එච්චරයි. චාටුමයි කරන්න දෙන්නේ. දේශීචිවිල තර්කෙන් හරි සිස්ටම් එකකින් ගහන්න ගිහමනේ ද්වේෂ වෙන දේශ තර්කේ කියන්නේ ද්වේෂයක් සිස්ටම් කියන්නේ ද්වේෂයක් ඥානය කියන්නේ ද්වේෂයක් ඒකට මොන විදිහකට උත්තර ද්වේෂය කරන්නේ කර්මයක් දාගන්න එක විතරයි ඉස්සල්ලාම බලන්න Taman තමයි මෛත්‍රී කරනවාද කියලා ගාත්‍රාට අපිට තියෙන අපේ මුළු ජීවිතේ පුරාට සංසාරේ පුරාට Tamanට වෛර කරගෙන තියෙනවා වර්තමාන මොහොතට වෛර කරගෙන තියෙන්නේ. තමන් ඉන්න තැනට වෛර කරගෙන තියෙන්නේ. ඒක දැන ගැනීම වෛරයක් නෙවෙයි. ඒක දැන ගැනීම වෛරයට උත්තරයක්. ඒ නිසා හොඳට පట్టල වෙලා වාඩි වෙලා දැන් ද්වේෂය ගැනමයි කතා කරන්න දන්නේ. ද්වේෂයට එන්න කියලා තියෙන්නේ. හොඳට පట్టල වාඩිලා සාම්බර වෙලා සැහැල්ලු වෙලා බලන්න මම දැන් ද්වේෂය වගේ දෙයක් එක වැඩ කරන්න මම හොඳට සුවසේ ඉන්නවා කියන්නේ. හොඳට අල්ලා කියන ද්වේෂයට වදිනු මනවි හද මණ්ඩලට දෙවියනේ කියලා ස්තෝත්‍ර දෙක තුනක් කියනවා එන්න කියලා ද්වේෂයට. උන්ට බටල එන්නේ ඉස්සර හැබැයි. උන්ට සැප දෙන්න බෑ. Tamande ජීවිතේ දවස හොඳම වෙලා හොඳම පරිහාංක හොඳම පහසු ඉඳගෙන වඩින්න කියලා කියයි. කිට්ටු කරන්න බෑ. ද්වේෂයෙන් තියෙන එකම ආහාර ද්වේෂයමයි. ඒ නිසා ඒ ද්වේෂය ගැන පොත ලියන තුර්මන් මහතා ප්‍රොෆෙසර් කෙලිය තිනා may I never hate, may I never hate the hate in future. Hate එකට හේත් කරන්න එපා. ද්වේෂයට ද්වේෂ කරන්න එපා. ඒකේ ආහාරයක් ගන්න ද්වේෂයට ප්‍රේම කරන්න. ප්‍රේම කරන හොඳ පතරලට වාඩි වෙන්න. සහැල්ලුම විදියට වාඩි වෙලා ඒක හොඳට බුද්ධ විනමව දැන් සෝසේ වාඩි වෙලා ඉන්නවා. දැන් මට පුළුවන් ද්වේෂයට එන්න කියන්නේ. ඒකල කියන්නේ එන්න කියන්නේ. එන්නේ නැහැ. මම එන්නේ මේ ආවට කමන්නේ එන්නවා අඩුයි එතකොට ඒ නිසා ද්වේෂයට ද්වේෂයෙන් සිස්ටම් හරහා ෆෝමියුලා හරහා තියරිකෙන් බෑ ද්වේෂයට උත්තර හොයන්න ද්වේෂයෙන් හක් කරන්න වෙල්කම් කරන්න ඒකට එන්නේ ගරු ස්වාමීන් වහන්සේ සීලය රැකීම යනු පන්සිල් පද රැකීමද විතර යොදා සාධන ආහාර ගැනීමෙන් පවසිදුවේද කර ස්වාමීන් වහන්සේ මේවා දැන ගැනීමට සිටුවේ මාහට ආනාපානෙහි යෙදෙන විට වැඩි වශයෙන් හොඳ නරක තේරුම් ගැනීමට හිත උත්සාහයක යෙදෙන බැවිනි. එෙහිදී සතියද පවතී. මේ භාවනාවෙන් පිට යාමක් දැන ගැනීමට කැමැති. ධර්ම සරණයි. භාවනාවට අනිවාර්යෙන් පිට යාමක් ඒ වගේ විවේක වෙච්ච වෙලාවේදී ඒවා එනවා. ඇත්තටම සංවේදී බව වෙනවත් ඒ සංවේදී බව නන්නත්තර වෙන්න දැනුනේ නැවත නැවත ආනාපානට වැදවා. ආනාපානේ ලාවට පටන් ගන්න හැටි කොහොමද? මැද කොහොමද අග කොහොමද කියලා ආනාපානෙටම කිඳා බැස්සුවොත් ලැබිච්ච අතවාසිය ආනාපානට ආයෝජනය කරන්න පුළුවන්. ලැබිච්ච අතවාසිය දන්නචි ශේෂ්ත්‍යත් දිගේ විසිරෙන්න ගියොත් එහෙම වෙන්නේ මේ පෙට්‍රල් ටිකක් ඊතර ටිකක් පීරිසක් උඩ තිබ්බා වගේ කුලකට වහගෙන යනවා. පෙට්‍රල් ඊතර ඔයම වහලම තියන්න ඕනේ. එනිසා භාවනාදී යම් ප්‍රනීත භාවයක් යම් සූක්ෂම භාවයක් විමසුන් නොනක් ආවන පුළුවන් තරයක මූල කර්මස්ථානයේටම යොදවන්න ඒක පිටතෙන් කොට යදවීම වංචනික ධර්මයක් ෂට ධර්මයක් මායා ධර්මයක් ප්‍රපංචකරණයක් කියලා දැනට වටහා ගන්න. එනිසා යම් සෞඛ්‍ය සම්පන්න ශක්තියක් ආනක පුළුවන් තරම් මූල කර්මස්ථානයේ සමීප උත්සන්න ආසන්න වැසුරු කියන එක තමයි මිසක් කල්පනා කරලා ගන්න බෑ. සීලය කියලා කියන්නේ තමයි සීතල කරන්නේ තමයි හික්මීමක් ඇති කරන සදාචාර කරන දේ. ඕනකට පංචිල් කියලා කියන්නේ. අටසිල් කියන්නේ. දසසිල් කියන්නේ. එහෙම නැත්නම් උපසම්පදා සීල ඕනේ නමක් කියන්න පුළුවන්. තම තමන් බාරසින එක සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන සුත්වාන සංවරේ පඤ්ඤා ශීලමේ ඥාන දැන් තමන් අහලා තියෙන මේ මේ දේවල් නරකයි හොඳයි කියලා කියනවනේ අනේ නරක දේවල් වලින් වැළකීම සංවරය මේ සුතමේ ඥානෙ වෙනවා. ඒ පෙන්නලා තියෙන කාරණාව ආදි පංචිල් පදපාද ඕක. ඒ පංචිල් පදපාන බලනට හැම සිල්පදයකම මට්ටම් දෙකක් තියෙනවා. මල පයින් තැනක් තියෙනවා. ඉතින් ඒවා දවසින් දවස භාවනා කරන්න කරන්න වෙනස් වෙනවා. ඒ අපිට සංවේදී භාවයේ එනවයි කියලා කියන භාවනා දිනු වෙනවා. නමුත් ඒවා මේ දන්නති ශේෂ්ඨ විමසුණාට වැඩිය අර සියුම් භාවය පුළුවන් තරම් මූල කර්මස්ථානෙම ආයෝජනය කරන්න ඒකට හරි ඍජු මාර්ගයකට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කල්පනා කරලා සීල පිළිබඳව අපිට කල්පනා කරන දෙයක් නෑ අපිට බුදුරජාණන්ස ඔක්කොම ඇදලා පෙන්ලා තියෙනවා ඒක නිසා පුළුවන් තරම් වලකින්ද වැලකිලා ලැබෙන විවේකයේ තුල ලැබෙන ඒ විමසු නුවණ මූල කර්මස්ථානට යොදවන්න කියන එක තමයි එහෙම නැත්නම් වංචනික විදියට ඇතිවෙච්ච විවේකයේ නොදන්නා ශේෂ්ත්‍ර දිගේ මත ප්‍රකාශ කරන්න යනවා ඒක සැකයට උද්දච්ච කුච්චට උමෙන් ඉඳතියි ගරු ස්වාමීන් වහන්ස මම හැකි සෑම අවස්ථාවෙදීම පරයන්ක හා සක්මන් භාවනා කරන අතර වරින් වර සූත්‍ර විසුද්ධි මග්ග ආදී ග්‍රන්ථද කියවීමි. ඒ අතර සිංහල පාළි සන්න සහිත සතිපට්ඨාන සූත්‍රයේද මාසකට වරක් දෙවරක් සජ්ජායනය කරමි. මේ වීරිය සියලු දුකින් නිදහස් නිවන් මාර්ගයට එළඹීමටය. සතිපට්ඨාන සූත්‍රෙහි ඒකායන මාර්ගයේ එකම මගයයි සමහර සිතන අතර සමහර ස්වාමින් වහන්සේලා එය කෙටිම මගයයි කියති. එහි හතරවන ආරි සත්‍ය වන මාර්ග සත්‍ය විස්තර කිරීමේදී 1 2 3 4 සමාධි වශයෙන් මිස සමත හෝ විපස්සනා යන වචනද පරාංගතල සූත්‍රවල පවා සර්වඥන් වහන්සේ යොදා නැත. සෝතාපන්න වීමට නම් පළවෙනි ඥාණයටවත් පැමිණිය යුතුයයි සමහරු තර්ක උපදෙස් දෙති. විතක්ක ਵਿਚාර වැනි ඥානංගේති විචාර අවස්ථාවේදී මෙනෙහි කර අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් සෝවාන් විය හැකියයි මතයක් පවතී. අන්නයි ඥාණයට පැමිණි පසු එන විට උපචාර සමාධියේදීද මේ කළ හැකි බව පවසති. විපස්ස විපස්ස යානික යෝගියා ලබන පළවෙනි විපස්සනා ඥානෙහි අංග කුමක්දයි මට නොහැටේ පැහැදිලි කළ මැනවේ. විපස්සනාවෙන් පැමිණ සමතට යෑම සිදුවන්නේ කෙසේදයි මට තේරුම් ගැනීමට අපහසුය. සමතේන් වරහන් තුල ආනාපානෙන් පටන්ගෙන විපස්සනාවට යෑම නම් මා ඉහත කී පරිදි උපචාර සමාධියේදී හෝ 1 2 3 4 වන ඥාණයට ගොස් ඥානස්වයේ විඳ නැවත සිතුවිලි වලට වරහන් තුල උපචාර සමාධියට පැමිණෙන විට තමා කළ අසුබව පිළිකුල් ආදීදී ලබාගත් භාවනාමය ප්‍රඥාවක් මෙනෙහි කර මාර්ගයට හා ඵලයට පැමිණිය හැකි යන මා තේරුම්ගත් විදියයි මේක අර්ධ සත්‍යයක් තියෙන්නේ ගොඩාක් පැටලවගන්න විශාල විශයක් අල්ලන්න හදලා තියෙනවා ඒ නිසා මේක විසඳ නොයිසු ප්‍රශ්නකුත් නෙවෙයි අත්මි මේලා විසඳන්නත් බෑ එකයි කරන්න තියෙන මේ සතිය අදහන්න ඒකට ඒක සතිය Tamanට ගුණව දෙයි තමයි ඒක පෙරමුණ ගනිවි එතකොට ඒක සමතේ විපස්සනා විපස්සනාති කියන ප්‍රායෝගිකව කරලා දෙනවා. කිය මතක තියාගන්න හොඳටම පොත්වල මොනවද තිබ්බත් වෙච්ච දේ වැටෙන්නේ අවබෝධ වුණාට පස්සේ. ඒකයි බුදුරජාණන්සේ නිරෝධ සත්‍යර පස්සේ මාර්ග සත්‍ය කියලා තියෙන්නේ. කාරණා වැටුණාට පස්සේ කවුරු මොන බයිලා කිව්වත් මම ඇවිල්ලා තියෙන මේ පාර කියලා තේරෙනවා. ওই පාරවල් ගැන විස්තර කරන කවදාවත් ගියේ එකෙක් නෙවෙයි. ඒක නම් 100ක් විශ්වාසයි. ටියුෂන් දෙන්නේ ඒ විභාගේ පෙළෙච්ච එක. ඒකෙදි ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගාන ගම් විභාගයෙන් පෙළෙන ඌට හොඳ ටියුෂන් මාස්ටර් කෙනෙක් හැබැයි ඌට ඒ විභාගේ පාස් වෙන්න බෑ. වටසරයක් හරි කරලා පේන්න උනාට පස්සේ හැම ප්‍රශ්නයක් පඳුරනවා. හැම ප්‍රශ්නෙම එහෙ කරන කට කටි පාස් වෙනවා. හැබැයි මිනිහා හිතන. ඒ නිසා පොත්වල තියෙනවා තාරබර අරලා ගන්න නම් තමයි පොඩ්ඩක් හරි සතිය වඩලා තියෙනවා නම් ඒ වඩන සතිය මිස තියරි ටොන් එකට වැඩිය හොඳයි ඒ අත්දැකීම අවුන්සයක් තියෙන එක. මේකේ අවුන්ස පැත්තක දාලා ටොන් එක ගැන කතා කරන්නේ. ඒ නිසා ඒක නිකන් දිගින් දිගට දිගින් දිගට ප්‍රපංච කරනවා මේක බලනකොට වැල් වැල් වැල් වැල් දෙපැත්තට යන හැටි තේනවා ඒ නිසා හුදම වැඩේ තමයි තමන්ට අත් දකින්න පුළුවන් අරමුණක් අපි කියන කායන ප්‍රශ්නාව කියලා කියන පුළුවන් තරම් සතිය වඩන්න පොත් කියවට ප්‍රශ්නයක් නැහැ ඒව අපිට සුද්ධ කරන්න ඕන කමක් නැත්තේ ඒවා තිබිච්චව යම් ප්‍රමාණයක් අපිට උදව් වෙනවා නමුත් අර තමන්ගේ භාවනාව විතරයි උදව් වෙන්නේ මේ යන්නේ ඉස්සල්ලා සමථ යානික විපස්සනා විපස්සනා යානික සමත එහෙම නැත්නම් යුගනද්ද සම්මුද්දච්ච පහන දැනගෙන හිතට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක පාවිච්චි කරන්න උපකරණයක් විදිහට ගමනට එහෙනම් ගමන් මල්ලට පුරවගත්තොත් වෙන්නේ වැඩි බර ගමනට බාධායි. නිසා සෙන් බුත්තාගම කියලා තියෙනවා ගඟ පළල් නම් වේගය අඩුයි. ගඟ පටු නම් වේගය යනවා. ඒ නිසා තමයි යන පෙත අවශ්‍ය ටික විතරක් දැනගත්තොත් ඇති. සාමාන්‍යයෙන් කියනවා ඩ්‍රයිවර් දන්නේ ඩෑෂ්බෝඩ් එක විතරයි. ඉංජිනේර ඩෑෂ්බෝඩ් එක පිටස්සේ එන්ජින් එකක් දාන්න බෑ ඩ්‍රයිව් ඉංජිනේර්ස්ලා හොඳ ඩ්‍රයිවර්ලා නෙවෙයි. මුක්කක් ඉංජිනේර්ස්ලා ඩ්‍රයිවර්ලා නෙවෙයි. මම දන්න වැඩි. නිකන් ඒව මොකක්වත් දන්නේ නැතුව ඩෑෂ්බෝඩ් එක ගැන ගත්තාම ෂොක් එකට කාර්ය කරයිලා. ඌ ගියර් කරන්නේ නැතුව ක්ලච් එක මාරු කරලා පේනවා. ඉංජිනේරට හුස්ම ගන්න බෑ ඒක. ඒ නිසා ඒ ක්‍රම දෙකම හරි ඉංජිනේරින් දැනගෙන ඩ්‍රයිවිං කරන්න ගියාම ඇක්සිඩන්ට් වැඩි එක වෙනම ප්‍රශ්නයක්. ඩ්‍රයිවිං දැනගෙන ඉංජිනේරු නොදැනගෙන ගියාම ඇක්සිඩන්ට් අඩු එක වෙනවා පස්සේ අර දෙකලටම කරතැයි. මම මේ කියන්න හදන්නේ ඉංජිනේරු ඉංජිනේරු දැනගත්ත නිසා ඩ්‍රයිවිං දන්නවනම් වැඩේ කරන්න පුළුවන් නිසා මේ මූලධර්ම මානසික අවුලකට දෙගිඩියාවකට නොදන්න දේවල් දිගේ ඇදිලා යන පැත්තට ගියොත් මතක තියාගන්න මේ උද්දච්ච කුච්ච සහ විචිකිච්ඡා දෙක වංචනික ස්වරූපේ වැඩ කරනවා. ඒක කියනවා ඔබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. දෙපැත්ත සලකා බලන විනිශ්චයකාරයෙක් වගේ දෙපැත්ත සලකා බලන ස්වරූපයෙන් ඥාන ප්‍රතිරූපයෙන් පංචනික ධර්මයක් වැඩ කරනවා ඒක විචිකිච්ඡාව කියලා කියනවා. ඒක දන්නෙත් නෑ මේක දන්නෙත් නෑ මේක ප්‍රඥා ස්වරූපයෙන් පෙනී හිටනවා. තමන්ට අදාළ නැති ශේෂ්ඨය තමන්ට විශේෂ ශේෂ්ඨයි නැති එකක් කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන් අදාළ කොට තමයි සත්‍ය තමන් අත්දකින්න දේ. ඒක දිගේ යනකොට මේක පස්සේ හැදිලා එනවා. හැබැයි ස්වභාවයෙන්ම හැදිලා එන්නේ නැහැ. පස්සේ තමන්ට පොත්පත් කියවලා කෙනෙකුට කියන හැටි සම්බන්ධීකරණ හැටි පස්සේ කරගන්න වෙනවා. ඒත් වැදගත් වෙන දේ තමයි ඉස්සෙල්ලා තමන්ගේ මේ පොට පාදා ගන්න එක, පට බේරා ගන්න එක. මේ කියලා තියෙන්නේ නම් පට බේරිල්ලක් නෙවෙයි පිටපොට යamak. ඉතින් කරකවන කරකවන පොට කැපෙනවා. ඒ නිසා මේක ටික අර්ධ සත්‍යයක් තියෙන්නේ. මම හිතනවා ඊට වැඩි උගාවක් වටිනවා. අත්දැකීමෙන් අස්පන අපිට ලැබෙන දේ ඒක අදාහ ගන්න. මොකද්ද අදහන්නේ? සත්‍ය ඉස්සරහින් තිබ්බහම ඒක අපිව අරගෙන යනවා. ඒක සතිපත්තහනේ තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉස්ලාම සතිය කියලා තියෙන එකයි. මඟදී ඊටු ධර්මය හදාගෙන යන්න දන්නවා. ඒ නිසා ඒ වැඩවලට කියනවනේ හොඳයි මොන ධර්ම ධර්මයක් තියෙනවා හොඳයි නමුත් මේ පේන විදිහට පටලවා ගන්න ගතියක් තියෙන නිසා සත්‍ය ඉස්සර කරන යන්නේ එතකොට හරි සරලයි හරි ඍජුයි ගමන කියලා මට මතක් කරගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්ස සංඝයා වහන්සේට දානයක් පිරිනැමීම හා ළමා නිවාසයකට හෝ වැඩිහිටි නිවාසයකට දානයක් දීම අතර වෙනසක් ඇද්ද පැහැදිලි කර දෙන්න පෙරවන් සරණයි ඔව් ඇත්තටම අපේ චූලකම්ම විභංග සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා අතොතලා බත් ඉඳුල් ටික විස කරන ගමන් වුණත් කවුරුර කියනවා පස්සේ ඉන්න වැල් ගැඩවිල්ලකට මේකේ ඉඳුල් ටික ආහාර වේවා කියලා මුසිත හැංගීමෙන් විස කරනවා නම් සියක් ගුණයක් සිපින් සිද්ධ වෙනවා කියලා. නිකම්ම නිකන් ඉඳුල් විස කරනවට වැඩිය මේ ඉඳුල් කඩ ඉඳුල් බත් මේවට කියන්නේ මේ දෙකඩ වෙච්ච බත්තට බල මේ ගල් ගැටවිල්ලකට හරි ආහාර වේවා කියලා ඒ හිත වටිනවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා යම් කිසි සත්‍යකලයේ කනවා දැක්කොත් ඒ වගේ සියක් ගුණයක් පින් සිද්ධ වෙනවා කියලා මේ මම විසිකර විතර නෙවෙයි ඇත්තටම ආහාර උණයි කියලා. ඊට පස්සේ ලොකු සතා ලොකු වෙන්න ලොකු වෙන්න සියක් ගුණයකින් පින් වැඩි වෙනවා කියලා. ඊට පස්සේ කියලා තියෙනවා ඒ සතා විනෝඩ මිනිස්සෙක්ට දුන්නොත් සියක් ගුණයක් ආනිසංස වැඩි. ඊට පස්සේ මේ මිනිස්සයා සිල්වන්තයෙක් නම් සියක් ගුණයක් ආනිසංස වැඩි. ඒ මනස සෝවාන් නම් මේ විදිහට බුදුරජාණන්සේ පෙන්නගෙන පෙන්නගෙන යන නිසා අපිට මේ වික්ෂුන් වහන්සේ නමකට දෙන්න පුළුවන් නම් සිල්වත් ඉඳගෙන තමන සිල්වත් ඉඳගෙන බොහොම හොඳයි. නම් සිල් වික්ෂුන් වහන්සේ නැති බලාතකට ගියොත් ඒ වික්ෂුන් වහන්සේ හම්බෙනකම් පමාවෙන්නේ නැතුව තමයි තියෙන දාන චේතනා ඊගාව තියෙන කෙනා කෙරෙහි කරගෙන යන්නේ. නැත්තම් අපි සිල්වත් භික්ෂුවක් නැහැ කියන මට්ටමින් අපේ කුහකකම පෙන්නනවා. මම දානියක් දෙනවා ගන්න කෙනෙක් නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන සිල්වන්ති කට්ටියට. ඒ ඒක ලියවලා අර කාබව ගෙට ගන්නවා. මේ විදිහට අපේ හිතේ වංචනියක් තියෙනවා. හොඳයි වඩා හොඳයි දෙක අරගෙන හොඳ කරන්න. වඩා හොඳ ලැබෙන ලැබෙන ලයික් කරන්න. වඩා හොඳ නැහැනේ හොඳට යන්න. ආ මේ විදිහට අවස්ථානුකූලව කියන නිසා මොන්නම මූල ධර්මයක්වත් සාර බහුම නැහැ. හැම තැනම දාන මොනම මූල ධර්මයක්වත් නැහැ. තියෙන දේෙන් වඩා හොඳට යන්න තමන්ම දැනගන්න ඕනේ මේක මුලින් මුලින් අපි අර මූලික මූල ධර්ම දැනගන්නවා ඒක නිසා ඉන්නවනම් හොඳයි නැත්තම් අපේ නිස්සන වනේ කියන එක තමයි බුද්ධ පූජා කියනකොට සමම්පිච්චවල හොඳයි සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච අරගෙන හරි පූජාව කරපන් සමම්පිච්ච නැහැ කියලා අතාරින්න එපා වෙලාවට මේ බුද්ධ පූජාව කරන්න ඕනේ සමම්පිච්ච තියෙනවා හොඳ නැත්තම් ගැටපිච්ච යන කරපන් තියෙන වෙලාවට සමම්පිච්ච ගනි එච්චරයි එච්චරයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස අප අතරේ ආර්ය පුද්ගලෙ නැතිවාට සැකයක් නැත. මගේ ප්‍රශ්නේ නම් අපි ඕන් සමග කටයුතු කරන විට අපාති නොසිතා වරහන් ඇතුලේ without intention කෙරෙන සමහර දේවල් වලින් වරහන් ඇතුලේ ක්‍රියා බැනුම් හෝ දෝෂාරෝපණ ගණයට නොවැටෙන කතා ආදී ආර්ය පුද්ගලෙන්ගේ සිත රිදිය හැක. එසේ රිදුණු බව එම ආර්ය පුද්ගලයන් නුදන් වොත් ක්‍රියාව සිදු කළ තැනැත්තාට සමාව ඉල්ලීමටද අවස්ථාවක් නැත. එවැනි තත්ත්වයකදී ක්‍රියාවක් සිදු කළ පුද්ගලයා ආර්ය උපවාදයට අසු විය හැකිද? ඒක නිසා මේ මේ කාමරේ අපි ඉන්නේ විදුලිය තියෙනවා. ඉතින් කාට හරි විදුලි වැඩ කරන්න ඕන නම් රබර් ග්ලව් එකක් දාගන්න එක කොහොමදත් හොඳයි. තමන් කොච්චර විදුලිය ගැන දැන හිටියත් ඇම්බියුලන්ස් එකක් කියලා නතර කරලා තිබ්බත් විදුලිය අත ගන්න යනවා නම් රබර් ග්ලව් එකක් දාගන්න. ඒ නිසා ආර්යනාන්සලයිට හිටියත් ඒක වෙන බරහනක අපරාධකාරයෙක් ළඟින් ගියොත් පිහිනයි. ඒකට පරිස්සම් වෙන්න බෑ. ඌට තද වුණත් අපි කරු එක දෙයට වැරදිලා ඌ පිහිනයි. අර ඉතත් ඒ වගේම එකක් ගයි නිසා බයලජ්ජා කියන දෙකක් තියෙනවා. ලැජ්ජපයි කියලා දෙයක් අපිට තියෙනවා ලෝකේ. ඒකට කියනවා දේව ධර්ම කියලා කියනවා. සුඛ ධර්ම කියලා කියනවා. පවට බය සහ පවට ලැජ්ජාව තියෙනවනම් අපිට අරසාව ලැබෙනවා. අපිට ආර්යනාංශලා කොහොම ක්‍රියා කරන්න ඕනද කියලා දන්නේ නැහැ. මොකද ආර්යන වංශ කියලා කියන්නේ මානව මනසක් ඇති මිනිස්සෙක්. ඒ යමනසම තමයි මටත් තියෙන්නේ. මම මෙයාට මේ විදිහට කතා කරනකොට එයාට එක තරහ යනවා කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ මට එහෙම කතා කරනවා මට තරහ යනවා නම් එයාට තරහ යනවා. ඒ නිසා Taman කොහොමද මේ විදිහට අනුන් ගැන හිතන්නේ අනුන් කොහොමද Taman ගැන හිතන්නේ? එතකොට අපිට ආය වෙන පිට විනිශ්චයකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන රෝමලන්දිසි නීතියක් ඕන කරන්නේ නැහැ. එයාට තියෙන්නේ මගේ මනසමයි. මම එයාට එහෙම කතා කරොත් යා මට එහෙම කතා කරොත් මට තරහ වෙනවා මම එයාට කතා කරොත් එච්චරයි. ඒක නැත්නම් මේ කල්පනා කරලා නීති කරනවා මොකද ආර්යයන් වහන්සේලා කියලා අංගෙන්නේත් නැහැ. වෙනම මේ ස්වභාවික නීති වෙනකොට වෙන නීතියක් එන්නේත් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි බුදුජානනාතිගේ නීතිය හැටියට සීලය ඒ පඬිසාර සින්න කාලේ කියන්නේ පුතග්ජන වැඩිහිටියට රහත් වෙච්ච බාලයා වඳින්න ඕනේ. ඒක තමයි අපේ සංඝ සමාජයේ වෘත්තපචයනේ තියෙන්නේ. වෙණීටිය පුතඥයි. එයාගේ බෝලයා බාලයා රහත් වෙලා තියෙන ඒකේ ප්‍රශ්නයක් නැහැ. සීලේ කල්ල තියෙන නිසා වන්දින එකයි තියෙන්නේ. දෙන කාටවත් අල්ලන්න බෑ. පිට තියෙන සීලේ විතරයි කාටවත් පේන්නේ. ඇසුරේ කාටවත් පෙන්වන්න බෑ. ඒ නිසා අපිට ඕන තරම් මේක තියාගෙන බය වෙන්න පුළුවන්. මේකේ විදුලිය තියෙනවා කරන්ට් එක වදින්න දන්නේ නැහැ කියලා කාමරයට ඉන්න තු ඉන්න පුළුවන්. ඒක මතක තියාගන්න විදුලියට තියෙන වෙනම ආරක්ෂක ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවට විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. දන්නේ නැතුව ගියොත් තමයි විරුද්ධ වෙලා තිබුණොත් වදිනවා. ඒකට අපි රබර් ග්ලව් එකක් දානවා වගේ අපිට තියෙන බයලජ්ජා දෙක. ඒ නිසා ඕන තැනකට ගිහිල්ලා සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ සීලයක් තිරන ඌගිය තන පට්ටල වෙනවා. සීල නැති මනසට ගිය ගමන් අසහනේ, තැක, බය, පිටකෙතරක ගියා වගේ, කොම් වුණා වගේ තේරෙන පටන් ගන්නවා ඒ ස්ථානේ දෝෂේ නෙවෙයි Tamange සීලයක් නැතිකම. ඒ කියන රබර් බෝලයක් ගැහුවොත් උඩ පැනලා පැනලා පැනලා පැනලා පාටම තැන්ට යනවා. ඒ රබර් බෝලේ හැටි. සතපාට ටොස් කරොත් උඩ ගිහිල්ලා වැටෙන තැනම අල්ලනවා. සීලයට ගෙනා නිකන් සතපාට ටොස් කරාගේ කොහි උඩ විසි කරත් කොච්චර කැකලාවත් වැටිච්චන අල්ලනවා. සුපතිත්ත පාද කියලා සරුවචනාංශයට දීලා තියෙන ඔය 25 පුරුෂ ලක්ෂණයක එකක් කොහෙ ගියත් ලෙසල වැටිලක් නැහැ සරුවචනාංශය. අඩිය තියන්නේ බොහොම පටල හොඳ හොඳ සීලයක් තියෙනවා. සීල නැති එකන රබර් බෝලයක් උඩ දැම්මා වගේ කොයි දේ කෙරුවත් අන්තිමට හෙල්ලිලා හිලා කියලා වැටෙන්නේ පාතම තැනටමයි. ඉතින් එයා දොස් කියනවා මේ පොළ වැදයි කියලා. පොළ වැදේ රබර් බෝලේ ස්වභාවය. උඩ පනිනවා මැතිබ්බට හිතින්නේ නැහැ. අන්තිම පාත්තන්ට යනවා. ඉතින් ඒ නිසා තමයි තමන් අනුකම්පා කරන එකන පුළුවන් තරම් බලනවා. බයලජ්ජාව, ඉන්දිය සංවරය, සීලේ. ඒක තමයි ලොකුම බූදලේ විදිහට සලකන්නේ වගේ දරුවෙකුට දෙන්නේ ඒ ටික තමයි. රුපියල් ගණන්, වස්තු ගණන්, වාහන යාන නෙවෙයි යන තැන කොමලට හරියන්න මේ බයලජ්ජාව ඉගෙන ගන්නilla. ඉන්දිය සංවරයක් ඇති කරගන්නilla. සීලයක් ඇති කරගන්නilla. ඒක කාටවත් හොරකම් කරන්න බෑ. එනිසා අපි සමාජයත් එක්ක වැඩ කරනකොට මේ බය ලැජ්ජාව පිළිබඳව එහෙම නැත්නම් පවට බය සහ පවට ඇති ලැජ්ජාව පිළිබඳව ඒක දේව ධර්මයක් ඒක දන්නේ කරන manussත්වයේ ඉහළට ගිහිලා ජීවි කෙනෙක් විදිහට තමයි ඕන සමාජයක ඉන්නේ. එයාට වගේ බය ඉන්නෙත් නැහැ. අත් අනුවාද වල පරාද වල බය නැහැ. ඒ වගේ ආවොත් කරන්න තියෙන දෙයක් එයා දන්නවා. තමන් ආශ්‍රය කරන්නේ ආනන්තරය අකුසල කර්ම පාපතරයක් එක්ක වෙන්න පුළුවන්. ආර්යනාසනාවක් වෙන්න පුළුවන්. බයලජ්ජා දාන්න එක නැතේ කවදාකවත් ඒ පටලවිල්ලක් එන්නේ නැහැ. ඒ නිසා එයා ආශ්‍රය කරන එකන කවුරු වුණත් තමගේ ගුණ ධර්ම ටික තියෙනවා නම් ඒක තමයි තමන්ට අරසාව තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න තමන්ගේ මේ සිරිත්‍රිත් චාරිත්‍ර වාරිත්‍ර බයලජ්‍ය දෙක හිරියොතප් කියලා මේකට අපි සඳහන් කරලා තියෙන එකට පුත්‍රජානසේ දේව ධම්ම සුඛ ධම්ම ලෝකපාලක ධර්ම වශයෙන් තේරුම් කරලා තියෙනවා. ඒ බයලජිස් එක තියෙන කෙනාට විදේශයක් කියන එකක් නැහැ කියලා කියන සංස්කෘතිය. කොහේ ගියත් ගෙදරවල්. ඒක දන්නවා මේ ඒක සෝෂල් ඉන්ටියුෂන් කියලා කියනවා. තමන් ඉන්න පරිසරයට අනුව දැනුවත්. අනිත් එක තමන් ගැන අවබෝධය තමන් ගැන තමන්ගේ කියන සංඥාවට බය වෙන එක නම් හැම වෙලාවෙම පැනික්. හැම වෙලාවෙම ડિප්‍රෙෂන්. හැම වෙලාවෙම ටෙන්ෂන් එකේ තියෙන්නේ. හැම හැම ඇතුලෙන් එන සංඥා හරියට ඇම්ප්ලිෆයි වෙන්න ගන්නවා. ඉතින් සමාජයට පිටින්න බෑ යාට. ඊට පස්සේ ඒක නිසා කණ්ඩක්ටර් අල්ලල්ලා බොල්ලල්ලා ඉතින් කරදරේ තමයි. ඉන්ටියුෂන් එකේ තියෙන මනසයා හොඳ දන්නව අරක බැලන්ස් කරගෙන අවසර ප්‍රශ්න පාවට ප්‍රශ්න ඇති කරගන්න. ඒකට සාසනික වශයෙන් කියන්නේ බයලජ්ජා දෙක බටහිරෙත් අද තියෙන දැනුමෙත් කිසිම තැනක බයලජ්ජාව නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න ජනමාධ්‍ය පලාතක නැහැ. අපිට පුළුවන් ද ජනමාධ්‍යෙන් ගලවෙන්න. අපිට පුළුවන් ද තියෙන ශිෂ්ටාචාරයෙන් ගලවෙන්න. අපිට පුළුවන් ද තියෙන මේ අධ්‍යාපනයෙන් ගලවෙන්න. මේ නිසා අපි ඉපදලා තියෙන ඒ පැත්තෙන් බලනවා කාල කන් යුගයක. බුදුන්ගේ ධර්මය කියලා එකක් තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට පොකු ඇල්ලා ඇල්ලා හරි ගමන් නැහැ කියලා දීලා තියෙනවා බයලජ්‍ය දෙක. ඒ කියන්නේ අමිහිරි ධර්මයි. ඒක රකින්න මිනිසයා ඔය මොන ජනමාධ්‍යයක තිබ්බත් මොන ශිෂ්ටාචාරයකට ගියත් මොන උගත්තු රාජසභයකට ධර්ම සංඝ සභාවකට දේව සභාවකට බ්‍රහ්ම සභාවකට ඕන කෙනෙක් ළඟට විසරදව යනවා එයා දන්නවා මට බයලජ්‍ය දෙක තියෙනවා කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පරිසම් වෙන්න ඕනේ ආර්යන වාචලත් එක්කම මේ වංචනික මිනිස්සු ලෝකෙත් එක්ක ඉන්නේ. දුර්දාන්තය ජීවත් වෙනවා රහතන් වහන්සේලා වගේ. සයිකෝපැත්ස්ලා කියලා කියනවා. අන්තිම භයානකයි. රහතන් වහන්සේලාට ඒ සේන්ස් ඇන් සයිකෝපැත්ස්ලාගේ එකම ලක්ෂණ තියෙනවා. හත්ච්ච එකනයි පිස්ස අන්තිම සමානයි. ඒ නිසා අපි රහතන් වහන්සේලා කියලා මට පිස්සෙකුට වඳිනවා. ආදන්නාංශ දැකලා දක්වපුවම පිස්සෙක් කියලා කියනවා. වළක්වන්න බෑ. වළක්වන්න බෑ. මේ දෙක අතර වෙනසක් ඇත්තේම නැහැ. රහතන් වහන්සේ පිස්සගෙයි බැලුවාම යමක් තියා එල්ල වෙන්නේ නැහැ මුකේකටවත්. පාවෙන හිතක් තියෙන, පාවෙන ඇහක් තියෙන පොඩි දරුවා අවුරුදු ගාන මාස 6 ඉඳ ඉස්සලා දෙක වගේ කිසිම දෙයකට එල්ල වෙන්නේ නිකන් පාවෙනවා. එනිසා කාටට පිස්සු වැදෙනවා නම් ඉතින් රහතන් වහන්සේගේ ගුණ ටික පහළ වෙනවා උට. එනිසා බාහන මැදයන් දෙගොල්ලම ඉන්නවා. විශේෂ සම්මානතලයි එකම දේ ගොඩ එන්න තියෙන ක්‍රමේ තියෙන තමයි සෝවාන් වෙන එක තමයි. ඉන්නේ බිර මොන ක්‍රමයකට කිව්වත් හරියන්නේ නැහැ. ඒ තරම්ම සංකීර්ණ විෂයක්. ඒකයි කියන්නේ පුළුවන් තරම් මොන කීයක් හරි දීලා ඒගොඩට වෙයලා එහෙ නැත්තම් කිසිම හවුහරණක් අස්සරණ යනාතයි. අපිට පෙන්වන්න දෙන රක්ෂණ සහතික බැංකු ගිණුම් ඒ නම්බුනාම සේරම හොදපාලුවට යනවා. පොඩි වයර් මාරුවක් ගියනවා. ඒ නිසා මේ පැත්තක තියලා හරි කමන්නේ වගයන් අඩක් දරගෙන ඒ තමන් සංසාරේ ස්ථාවරයක් ලබන්න ලද්ද පතිච්චිතෝ ලද්දාසස් ලද්දසාසෝ බුද්ධ ශාසනේ බුද්ධ ශාසනේ ආස්වා අස්වාස ඉස්පාසුවක් ලබන්න ස්ථාවක් ලබන්න මත්තමකට යනකම් අමාරුයි ඒ නිසා මේකෙදි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ මේ ආරණාංශයේ නමක් Tamanට ඉංගියක් නොකොලොත් මොකද කරන්න කියලා ඒක නෙමෙයි තියෙන්නේ Tamanගේ බයලජ්ජාවටයි මම අවධානය යොමු කරන්න හදන්නේ අදාළ දෙවෙනි පුද්ගලයාගේ එකට නෙමෙයි ගරු ස්වාමීන් වහන්සේ සංඛාරයක් මතුවී එන විට මම මගේ නොවේ කියා අතහැරියත් සංඛාරය මතුවන්නේ යම්කිසි ආරාධනයක් ඇති නිසාද සංඛාරයේ එන ගතියටද ආශ්‍රව කියන්නේ මෙම සංඛාරයක් නැගීමට තිබෙන හැකියාව නැති කළ හැකිද මේක මෙහෙමයි අර චේතනා සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්ලා දී තියෙන පරිඋත්ථාන කෙලෙස් විචිකම කෙලෙස් විචිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරාට පස්සේ අපි කිව්වත් අර ඉසල ප්‍රසිද්ධ කරාගේ හොඳ විවේක තැනකට ගියාට පස්සේ මේ සංස්කාර මතුවෙන්නේ චේතනා ප්‍රකල්පන වශයෙන්. ඉතින් තමන්ට එතකොට චේතනාව පහනොත් මට අම්මට උදව් කරන්න යන්න ඕනේ අරයට උදව් කරන්න යන්න ඕනේ නැත්නම් මම අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඒක බොහොම පිං හිතවිලි තමයි ඒ වාසුකම විකප්පත් විතක්ක තමයි නැත්නම් ඒ චේතනාවක් වුණොත් පිනපව කෝක වුණත් ඒ ඒ ඉන්න තත්වයේදී ආකලසෙනවා ප්‍රකල්පනා එනවා නව නිර්මාණ කරන්න ප්‍රකල්පනා එනවා අභිවෘද්ධිය සලකලා ඉතින් හිතන දැන් හිත කරදරයක් නැති වෙලාවේදී ඊගාට තියෙන ප්‍රොජෙක්ට් එක මෙහෙම මෙහෙම කරගෙන යන්න ඕනේ. එතනම මේ මේ දේවල් කරන්න ඕන කියලා පැහැදිලි හිතට අනිවාර්යයෙන්ම මේකේ අපෝහ සාදරයෙන් බාර ගන්නවා. ඉතින් අම්මා කරලා දෙන්නේ නැහැ, තාත්තා කරලා දෙන්නේ නැහැ. මගේ ඉතින් පියසු දෙහිතට ආපෙකෙන කියලා බාර ගන්නවා. ඉතින් මේ ප්‍රකල්පනා චේතනා කියන එක සංස්කාර කියන එක දැනගන්නකොටම ඕන ශිෂ්ට ඕන පුරවැසියෙක් කියනවා මේක සමාජයේ ප්‍රගමණයට බාධා නැද්ද කියලා. ඔය විදිහට ප්‍රකල්පන අයින් කරුවාට පස්සේ චෛතසික අයින් කරාට පස්සේ ඒ මනසයන්ගේ මොකද්ද ලෝකෙට සිද්ධ වෙන්නේ කියලා. නැත්නම් ඔයගොල්ලෝ හුත්තේටම අහලා තියෙන ගාතාවක් තමයි සබ්බේ සංඛාරා දුක්ඛා. චේතනාවට සංස්කාර කියනවා හැම චේතනාවක්ම අන්තිමේ දුකයි. ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ හිත මේ තරම්ම චේතනාවල දුර තියෙන්නේ ඒ නිසා අපිට හොඳ චේතනා නරක චේතනා මධ්‍යස්ථ චේතනා වශයෙන් අපි තොර බේර හිටියට සෑම චේතනාවක්ම දුක. සබ්බේ සංඛාරා අනිච්චා. හැබැයි මේ සංස්කාරවල ක්‍රියාකාරකම් සංස්කාරවල අතුවිච වීදී වැඩිම සිද්ධ වෙන්නේ නැහැ විතික්‍රම කෙලස් තියෙනකම් පරිඋත්ථාන කෙලස් තියෙනවා. ඒ නිසා ඒකකොට මේ රුකෙල සලුක් කල් ගහන්න හදනවා වගේ මේ අරවල් කෙලස් තියෙදි මේ ගැන කතා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පුළුවන් තරම් සීලෙන් විචිකම කෙලෙස් පොඩ්ඩක් කලාව බලලා තරවත් කරලා නීවරණ නැත්තන්ට ගිහිල්ලා පරිඋත්ථාන කෙලෙස් පොඩ්ඩක් අර පාසි තියෙන වතුරට පාසිට ගිහා කරලා වතුර ටික දැක්කා වගේ ඒක දැනගෙන ඉක පුළුවන් තරම් දිහා බලන ඉඳ අපි උදේ ඉඳලා හැන්දෙන්කම් මොන තරම් චේතනා පහල කරනවාද කියලා චේතනාගෙන් තොරව වචනයක් කතා කරන්න බෑ චේතනා චේතනා වශයෙන්ම වෙනවා ක්‍රියාවක් කරනවා ක්‍රියා කරන හැම වෙලාවකම සචේතනික නම් සසංකාරික නම් සවිඥානික නම් සංසාර දික් වෙනවා. වචන කතා කරන හැම වෙලාවකම සචේතන සසංකාරික නම් සවිඥානික නම් සංසාර දික් වෙනවා. ඒ වගේ විචක්‍රමයේ නොවි චේතන චේතන වටේම තුනක් සංසාරේ දික් වෙනවා. ඒක නිසා මොන තරම් අසරණද මොන තරම් අනාථද මේක දන්නේවත් නැත්තම් නමුත් අද ලෝකෙ වෙලා තියෙන මේක දන්නේ නැත්නම් හොඳයි කියන පැත්තේ ලෝකෙ තියෙන්නේ. මෙහෙම ධර්මයක් දන්නේ නැතුව ඉන්න මනුස්සයා හිතනවා මේක දැනගත්තම මල වාසයක් මේකෙන් ගන්න. වනමුකේ පෑදුවා වගේ මේක දන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කියනවා ඔක හොබරේ පිටින්ම තුවාලේ තියෙන එක හොඳයි උත්තර කරන්න තිබා බෙහෙත් දාන්න තිබා. විදිනවා. ඒක නිසා මේ හත්වෙනි දවසේ අටවෙනි දවසේ ප්‍රශ්න පිටි ටික අහනකොට නම් කමන්නේ නැහැ. පළවෙනි දවසේ මොකක් අහුවනම් බර ගන්නක් ගෙදර යනවා. මේක මල කෙලියක් නෙවෙයි දෙපයි කියලා කියන්නේ. චේතනත් පහල කරන්න දෙපයි කියලා කියනවා මේක මොන බුද්ධ හරවන්න මේක මානවයිතිවාදී ගන්න නෙවෙයි. ඔය තුච්ච තැනක් කියලා බැලලා බුදුහාරට බැලලා. ඉතින් අද වෙනකොට නම් ටිකක් මට්ටම් වෙලා තියෙන නිසා මම හිතන්නේ ටිකක් දිසවා ගන්න පුළුවන් වෙයි. ඒත් අමාරුයි. මේක ඉස්සල්ලාම කිව්වේ ආතෝ ෂෝෆන්හාවර්. එංගලන්ත ජර්මනියේදී එයා කිව්වා each will is evil කියලා. මිනිස්සුන්ට මුකුත් නැහැ බටහිර චින්තක චින්තනයේට පෙකෙන වැලෙම කපලා ගියා. මොකද මේ මිනිස්සු පුළුවන් තරම් මේ නව නිර්මාණ කරමින් ප්‍රගතිය හදාගෙන යන ගමනනේ. ඒ නිසා මුළු ශෝකනාම අයින් කරා නාස්තිකවාදී එහෙම නැත්නම් නැස්චාතවාදී කිය. නව නිර්මාණ කරන කතා නොකරන බුදුචානන්සකට බැලලා තියෙනවා අනන්තවත් බැලලා තියෙනවා අරස දසෝ අපගබ්බෝ අච්ච අක්‍රියවාදෝ උච්ඡේදවාදෝ ඉතින් ඒ නිසා ශෝකනාව කිව්වම ඇත්තටම ඊට ශෝකනාව තමයි ඉස්සල්ලාම ත්‍රිපිටකයේ කොටසක් ජර්මනියට පත්වෙච්ච කොටසක් කරන කියව පල්ලෙවෙනියම කියපු බටහිර ජාතිකයා. එයා මේ බුදුරජාණන් වහන්සේගේ වචනයක් වෙන්නදී සබ්බේ සංඛාර දුක්ඛ කියන එක තමයි පරිවර්තනය කෙරුවේ හැම චේතනාවක්ම. චේතන කියන්නේ සංස්කාරණය වචනය එක. දැනගන්න එක හොඳයි. හැම චේතනාවක්ම දුකක්. හැම චේතනාවක්ම අනිත්‍යයි. චේතන නිසායි අපි මේ පෙලෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ඉඳගෙන ඉන්න චේතනාවකින් තොරව. හුස්ම ගන්න බලපෑම් කරන්නේ නැතුව ඉබේ. ඉතින් චේතන නැතුව යන්න ඇරියොත් ඒකට පරිඋත්තාන කෙලෙස් විචිකම කෙලෙස් පාලනය වෙනවා. මේ චේතන චේතන වශයෙන් වෙනවා. අනිව දැනගන්න පුළුවන් නම් තේරෙයි කොච්චර වංචනික ස්වරූපෙන්ද අපි ගෙට ගෙවදින්නේ කියලා. අපිට පේනව නෑදෑයි වගේ නමුත් අලි හොරෙක්. එනිසා හොරෙකුට නෑදෑයෙක් වශයෙන් අඳුරගත්ත මනුස්සයා මොනතරම් විඳවන්න වෙනවද? එනිසා උදේ ඉඳලා හන්දයන්කම් පාවින චේතනා නිසා අපි නොදන්නා කාලය සංසාරේ වැඩෙනවා. ඉතින් ඒක නිසා ඒක දැකීම පමණයි අවශ්‍ය කරන්නේ. මේ චේතනා කියලා කියන්නේ දුකක්, චේතනා කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. ඉතින් මෙවැනි දේවල් වලට අපි ඇඟට නොදැනි කොච්චර පහල කරනවද කෝ බුක් කීපින්, කෝ accounts. අපි මෙහෙදි ඉඳන්වත් දන්නවා. ගෙදරක ඉන්නකොට රණ්ඩු අසරුවලයක් කරනකොට කෙල්ලෙක් කොල්ලෙක් ඉස්සර ලව් කරනකොට කොහොම වැක්කේරනවද මේවා? පන්සිහාසි කියන කොල්ලෙක් කෙල්ලෙක් දෙවිට ප්‍රේම කරනකොට කොහොමද චේතනා ගොජ දාන හැටි? මන්ද බහපු කේල් ගහක් වගේ. ඉතින් ඒක බලලා කී දෙනෙක් කියලා සුපසනවද? ඉතින් 10 වෙනිදාන් පස්සේ මොකද වෙන්නේ? ඒක එන්නකන් ඉන්නේ 10 වෙනිදා වෙන්නකන් ඉන්නේ. නිකන් දඟ ගෙයිලා වගේ, ඉරකන් දොරක දැම්ම වගේ, ඊටපන්කො මට දෙන්න උඹ ඉන්නකන් ඒව දෙල්ලා. මේ මොකාද වැඩ කරන්නේ? කාගේ න්‍යාය පත්‍යද? අපි අපි කොනතරම් බැලියොද? අපි විතරම් දාසියෝද? අපි කොනතරම් බත් බැලියොද මේ තණ්හාවගේ නැත්තම් මේ මේ චේතනාව. නාසනදාගත හරකේකටත් වැඩිය දුර්වලයි. මේ තා විශාල ජනතාවට බුදුහාමුදුර කොහොම මේ ඉන්නක් ගැහුවා වගේ කියලා නතරත් කරලා චේතන නතරත් කරලා කිව්වා මට පුළුවන් පුතා අපිට පුළුවන් දුවේ මෙන්න මේ අනුකුබ්බ සික්කාවේ ඵලයන් අනුකුබ්බ කිරියාවේ ඵලයන් අනු ප්‍රතිභාව ඵලයන් ඒ දාසෙ උඹට තේරෙයි උඹට හතුරෙක් පිට නෑ මේ චේතනාම තමයි උඹේ හතුරා දෙවන්නේ අපිට චේතන පහල කරන්න බෑ කවුරු මොන જાතියෙන් අපිව නලවන්න පිනවන්න ආවට චේතනා පහල කිරීමේ අයිතිවාසිකම කාටවත් නැහැ කියන්න බෑ. නමුත් අපේ තියෙන ගොඩාක් අසංස්කාරික කාය සංස්කාර තියෙනවා අසංස්කාරික මනෝ චිත්ත සංකාර තියෙනවා අසංස්කාරික වචී සංකාර තියෙනවා. එයා රාපු වේගේ. එනිසා අපි කාර්කක් වේගේ යන ගම බ්‍රේක් කරාට හිටින් යස් කිට් කරගෙන යනවා වගේ. ඒව දැක ගන්න දවස් තමයි තේරෙන්නේ මේ භාවනාවක් නොකර මනස ගැන නොදැන සතියකින් නොකර සතියක් නොවඩා මේ ගත කරන ජීවිතේ ඊට පස්සේ කල්පනා කරන මෙහෙම සත්‍ධර්මයක් සත්පුරුෂයක් සම්මිය දෘෂ්ටියක් නැති මිත්‍යා දෘෂ්ටිකයක් කොහොමද කියලා ඊට පස්සේ කල්පනා කරන්නේ එහෙම කල්පනා කරන බැරි සතාහර්පයක් කොහොමද කියලා මේ මේ මේ ආහාර දාමේ ඉහළට එන්නේ එන්නේ එන්නේ දැන් ප්‍රශ්න වෙලා තියෙන මේක තේරෙනකොට බුදුම බයක් ඇති වෙනවා. බුදුම අසහනකාරකයේ සංවේගය කියලා කියන්නේ. සත්පුරුෂයෙක් හරි පැත්තට දානවා. අසත්පුරුෂයෙක් ටෙන්ෂන් වෙනවා, ෆ්‍රස්ට්‍රේෂන් වෙනවා, පැනික් යනවා, ડિප්‍රෙෂන් වෙනවා. ඒ නිසා මේක ඒ දකින්න සෑහෙන පිනක් තියෙනවනේ සෑහෙන පෞරුෂත්වයක් තියෙන හොඳ පිටකොන්දක් තියෙනවනේ හොඳ ලෑස්තියක් තියෙනවනේ හොඳ කලපුරුද්දක් තියෙනවනේ ඉතින් ඒක තමයි ආධ්‍යාත්මික පිටකොන්ද කියලා කියන්නේ. ඒ බොහොම දුර්ලභ දෙයක් ලෝකේ. කවදාවත් දුර්ලභයි. ඒකට පුළුවන් නම් සාක්ෂි වෙන්න. ඒකයි අපිට සාසන කරන තියෙන ලොකුම සේවය. ඒ තමයි අපිට සාසනේ ගන්න තියෙන ලොකුම සේවය. ඒකට සුදුසුකම් ටික තියෙනවා. නමුත් මේ දෙක කරගන්න බැරි වුණොත් අපි චේතනා කරાવી මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න නැත්තම් කියලා. ඒක ඒ ඇති. අපිට ඕනේ කරන්නේ වර්තමාන ලෝකෙ පන්න ගන්න එක විතරනේ පන්නවට පස්සේ කොහේ කෙලවර වෙනවද ආයෙත් බෑ. බුදුසෙනාගේ සඳහන් කර දෙනවා අසුචි මුත්‍රායි කොච්චර පුංචක් වුණත් කක්කා ගඳයි. ඒ චේතනා ඊටාම සුටි පුංචි කොටසක් ඇති ඊගා විශාල චේතනා පහල කරන්න. ඊට පස්සේ චේතනාවට තියෙන තාක්කල් කිසිම පාලනයක් නැහැ. ඒ නිසා සංස්කාර පිළිබඳව අඩු කරන අඩු කරන යනකොට කාය සංකාර වචී සංකාර කාය සංකාර මනෝ සංකාර වශයෙන් අඩු කරන යනකොට තේරෙනවා අපි කවදාක සංසාරේ නොගිය ගමනක් මේ යන්නේ හිත යටි හිත අඳුනගෙන කෙලෙස් අඳුනගෙන යන ගමනක් ඒක නිසා ඒකේ අඩු ගානේ මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම සිටියමක් තියෙනවා කරපු ඇත්තෝ ඉන්නවා ක්‍රමයක් තියෙනවා මගද්දුර කිහිල තියෙනවායි කියලා ඒකට සතුටු වෙන්න දන්න කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ ඔක්කොමලා ඒකට බය වෙන්න තියෙන කාරණා අල්ලන පපිය වතුර ගන්න මිසක් ආ අනේ අපි මෙතෙක් දැන් මෙච්චර අතර කරලා තියෙනවනේ කියලා සතුටු වෙන්නේ නැත්නම් හරි අඩුයි. ඒ නිසා සතුටු වෙන්න අපි අපි මේ වෙනකොට අපි සෑහෙන දුරට ඒක ජය අරගන්නේ නැහැ. හතුරගේ බලකොටුව තියෙන තැන දන්නවා. මැප් එක දන්නවා. ගහන්න ඕන තැන දන්නවා. අපිට තියෙන යුද උපක්‍රම සකස් කරන සකස් කරන යන එකයි. අවසාන ලිඛිත ප්‍රශ්නය කර ස්වාමීන් වහන්ස දුක ඇතිවන්නේ කොහොමද කෙටියෙන් කරුණාවෙන් විස්තර කර දෙන්න තිරුවන් සරණයි දුක ඇති වෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන නොදැනීම දැනීම පදනම් කරගෙන නොදැනීම තියෙන තාක් දුක පිළිබඳ නොදැනීමත් ගොඩ එන්න බැරි දෙයක් ඒ නිසා දුකක් නැහැ දුක දුක වශයෙන් දන්න දවසේ මේකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක දුක වශයෙන් දැකපු දවසේ දරා ගන්නත් පුළුවන් ඒක දුකක් වෙන්නේ ඒක සැපක් වෙනවා. දුක දුකක් බව දන්නේ නැති වෙච්චාම මේ අවිද්‍යාව නිසා අපි පුදුමාකාර විදිහට පිට පය බර වායට පිටිකරහා බේත් බඳින්න ආසේ අතින්න මෙතින්න බේත් බඳේ ඉන්නවා ලෙඩේ කොහෙද තියෙන්නේ. විපාකත් විනාඩි 15ක් අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සලා තව කාට හරි සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රකාශන තියෙනවා එහෙම නැත්නම් ගුණ දොස් විචන තියෙනවා කර්මා කරලා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලාසෙ. ඒ කියන්නේ මේ ගහක් කරගත්තොත් ගහට රූපස්කන්ධයක් තියෙනවා මිදීම් තියෙනවා අවවැසය අඳුරනවා සංඥා වෘත් ගන්නවා සකස් කිරීම වගේකුත් කරනවා නමුත් මම මාගේ කියා ගන්න නැති නිසා උපාදාන මේ ස්කන්ධ ටික උපාදානස්කන්ධ බවට පත් වෙලා නැහැ. ඒ නිසා ගස්වලට දුක නැහැ. දැන් අපේ මේ රූප මම කියා ගන්නවා. මට ඇති වෙන හැඟීම් ටික මගේ කියා ගන්නවා. මේ සංඥා ටික මගේ කියා ගන්නවා. උදේට හඳානකම මේ හිත ඒවා ටික සංස්කාර ටික මගේ කියා ගන්නවා. ඉතින් මේ ඔක්කොම කරන විඥානය මගේ කියා ගත්තා උපාදාන උපාදාන කරනවා ඒ ස්කන්ධ ටික උපාදාන කරගන්නවා ඊට පස්සේ ඔබ නඩත්තු කරනවා ඔබ අල්ලගත්තා නම් නඩත්තු කරනවා ඒකේ ස්වභාවයට යන්න හරියන නඩත්තුක් ඕනේ නැහැ හරියනවා හරියනවා වර්ධිනවා වර්ධිනවා වරි කරන්න දෙයක් නැහැ දැන් මේක මගේ කියලා ගත්තට පස්සේ තමයි ඒකට වග වෙන්න ඕනේ ඒ ගැන මේ කොමිට් වෙනවා ඉතින් ඒක ඒක පාලනේ නෙවෙයි සිද්ධ වෙන්නේ ඒක පාලනේ තොර වෙන හැම වෙලාවෙම පෙළෙනවා ආ කියන්නයි ඔඩොක්කේ දාන කනවා කනවා කනවා කියලා කියනවා එහෙම කිව්වම තේරෙනවද මට සැකයි. මොන පිස්සුද? එහෙම පුළුවන් නම් බුදු වෙන්න ඕනේ බුදුහාමුදුරු. ඔය මම කටතාවට මම ඔය කියන්නේ ඒ ගහගෙන නිදර්ශනයක් වශයෙන් ගත්තා වගේ හිතනද අසල් ගේක හොරකමක් කියයි කියලා. ඒක නිවැසියා ඒ හොරකම් බඩු පිළිබඳව තැවෙන තරම් මට තැවීමක් ඉන්නේ නැහැ. ඇයි ඒ? තුමගේ නෙවෙයි. කිසමුද්දතුමා අයියා මැරිච්ච දවසේ පොඩි කොල්ලා ඉසාද බඳගෙන ඇඬුවලු. ඇඬුවලු සිතියෝසොෆිකල් සොසයිටි එක ඇවිල්ලා මට උගන්ලා ඔක්කොම කරලා ඔය ලන්ඩන් වල ඇපල් ගහක් යටේ වාඩිලා ඉනකොට ඒ රටේ මිනිහක් අරගෙන යනවලු මිනිස්සු අඬ අඬ. ඒක දිහා බලනකොට තේරෙනවලු මේ මිනිහා අයිතිකාරයා පිටිපස්සෙන් අඬ අඬ යනවා මම අඬන්නේ නැහැ. ඇයි? ඒ මගේ අයියා නෙවෙයිනේ. යන්නන්නේ අයියා නිසා නෙවෙයි මන් නිසාම තමයි. නිසා පත්‍රයේ තියෙන මරණ දැන්වීමක් කියවට අපිට එච්චර ෂොක් එකක් නැහැ ඒක මගේම වාසගම තිබුණොත් ඒකේ එහෙනම් ඉතින් මට විදිනවා ඒ නිසා විශාල අධිරාජ්‍යයක් ඇල්ලුවොත් විශාල අධිරාජ්‍යයක් නඩත්තු කිරීමේ දුක විඳිනවා පොඩි ප්‍රදේශයක් ඇල්ලුවොත් පොඩි ප්‍රදේශයට සාපේක්ෂව දුකක් අදිනවා ඇල්ලුවේ නැත්නම් ඇත්තෙම නැහැ දුකක් මොකද ඇල්ලන්නේ නැතුව හිටපුවා කැක්කමක් නැති මිනිස්සු පපුවක් නැහැ කොහොම ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඉතින් මිනිස්සු කොනහර මොනකට කියලා ගන්නවා ඒ නිසා අපි තර කට්ටිය කියනට අල්ලනවා. බදා ගන්නවා. બોලේ කි මොකද කරන්නේ? අල්ලගත්ත තරමට තමයි ගැහෙන්නේ. ආයිත් මේ සිටුේෂන් එක මට විස්තර කරන්න. මේකට ප්‍රශ්නක් විදිහට සාමාන්‍යයෙන් දෙවියන් විසින් ගායනා කියලා. ඒක නාමක මොනවද කරන්නේ? ඒක විලාස සම්පූර්ණ ප්‍රශ්නයක් ඇති නොකර බෑ ෆ්‍රික්ෂන් එක අඩු කරන්න පුළුවන් ෆ්‍රික්ෂන් අඩු කරන්න තියෙන මොකද්ද දැවෙන ප්‍රශ්නයක්ද මට යන්න ඉස්සලා කරලා දෙන්න පුළුවන් එකක් තියනවාද ඒක කරන්න නැත්නම් ඕගොල්ලන්ගේ මන පැටියට මම කවදද යන්න ඕනේ? ඒගොල්ලෝ කියන්නේ නැහැ කවමදාකවත් බෑ. මේ ඔක්කොම ඒකට ඒක නිකන් බරපතල සිර දතුවන්නේ බරපතල වැඩේ සිර දඬුවමක් නෙවෙයි. ඔය ඕකට නෑ ලකම කියන්නේ. ඔය හතුරෙක් ඉන්නවද ලෝකේ? බඳගෙන වැඩ ගන්න. එක්ක හඳුනන මම බරපතල වැඩක් තියෙනවා මේ මේ වැඩි මොකද්ද මගෙන් වෙන්න ඕන කොට සාරි මම ඒක කරලා යනවා. ඒකට තව එකක් කියනවා. ඒකට පේනවනේ ඔක ඔක නෙමෙයි නෑදෑකම කියන්නේ කියලා. ගියාට කන්නාඩි කල්ලප්පෙන දෙන්න හරි උඹට බිඳ ගන්න බැරි එකක් දරා ගන්න බැරි දෙයක් අනිවාර්යෙන් මම කරන්න ඕනේ. ආ මෙන්න මේ ටික මම කරනවා. හරි එහෙම නැත්නම් මට කියපන් කවද්ද දැනන්න ඕනේ කියලා. මම කරලා දැන් උඹ උඹ නැමයි පැත්තෙන් හිතලා මට කවද්ද යන්න දෙන්නේ කියලා. එතකොට එයාටම තේරෙනවා මේක මේ සීමා කරන්න බැරි දෙයකට යන්නේ. නිසා අනුන්ගේ මානසිකත්වයට ඇඟිලි ගැහුවු මිනිහට හොඳක් වෙන්නේ නැහැ. අනුගේ මානසිකත්වයට ඇඟිලි ගන්න. ඉතින් අපි නිසා අපි යාගේ මානසිකත්වයට ඇඟිලි ගන්න යන්නත් නරක. යා කිව්වොත් දැන් මං යන්නේ එහෙම බෑ. අපේ සමාජ බන්ධනයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ? මට කළ හැකි කොටස මට කියන මගේ රෝල් එක මොකද්ද? පුළුවන් හරි කරලා දාන්න. මම අවුරුදු 9ක් හිටියා ගෙදර. අවුරුදු 9ක් හිටියා. මම සතුටු වෙනවා අවුරුදු 9 ගැන මම සතුටු වෙනවා. කිසිම දවසක ওই නෑදෑයෝ කියන යක්කු එක අරිඹුවක විවේකයක් දෙන්නේ නැහැ. ඒව එක එකක් මම දිනාගත්ත හැටි. ඒක තන්නේ ක්‍රම අපේ මේ තියෙන සම්මත ක්‍රමයට විරුද්ධව යන්න ඕනේ. මේ ටෙක්නික්ස් තියෙනවා. ටෙක්නික්ස් තියෙනවා. ඒ ඒ එක එක එක එක හැම සිද්ධියම වාසියට ගන්නවා. බෑ එතකොට බෑ එතකොට අපව ගෙදර යන්න තියෙනවා. එයාගේ එයාගේ තර්කේ ගන්න ඕනේ. හැබැයි වෙනේව බෑ. දැන් දානවනේ බෝලයක් මේ පැත්තට. අපි ඉන්න කෝට් එකට බෝල දැමලා බෝලෙට සෙල්ලම් කරනවා. සෙල්ලම් කළා එයා පැත්තට දාන්න ඕනේ. ඒව නැතුව ගියොත් එහෙම හිතුවක්කාර වෙනවා. ඒ නිසා ඒ ඉතල ගන්න වෙන්නේ මෙහෙම අවශ්‍යතාවයක් මට තියෙනවා. හරි එහෙම කරන්න බෑ. හරි ඇත්ත කතාව. නමුත් මට මං ඉල්ලනවා හරි බැන්න ලබන අවුරුද්දේ මට කවදාවත් දෙන්නේ. කව කොයි කාලෙද පුළුවන් ඕගොල්ලන්ගේ දන්නම හැටියට. කියලා ඒ කතා කරන්න එන්නේ එක මාර එක මාර දූතයෙක් එන්නේ. ඔක්කොමලා එන්නේ එකයි එන්නේ. ඌත් එක ඩීල් කරන්න ඕනේ. එයාට තමයි කිට්ටුමන්ත නෑ කියන්නේ ඌට තමයි. දැල්ලි විස කවුද ඇලි පිහිදීනේ. බස්සන්නේ ඇඟට නොදැනෙන්න. මොකද අපිත් ඒකමනේ බසලා තියෙන මෙතෙක් කාලේ. අපි සංසාරේ ඉන්නේ කොහොමද තිබුණේ? අපේ සැප පිණිස ඕන දෙයක් ගන්නවා. කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල නෑදෑකම කියන්නේ මොකක්වත්ම නෙවෙයි සප්ලයි ඇන් ඩිමාන්ඩ් තියෙන එක. ඔයගොල්ලෝ කොයි જાති කතා කරන්න ගියත් සප් ඩිමාන්ඩ් එක හැටියට තමයි සප්ලයි එක තියෙන්නේ. වාසිය තියෙනකන් විතරයි ඕන නෑදෑකම් සේරම. නෑ යාළුකමුත් එච්චරයි. ඉතින් ඒක දන්නේ නිසා ඒ කන්නාඩි අල්ලන්න ඕනේ මොනට රයිට් උඹට අමාරු වැඩක් තියෙනවා කරලා දෙන්න මට ජීවම් කරන්න තියෙන වැඩේ මම මේක කරලා තියෙනවා. ප්‍රශ්න නැහැ. අනේ එයාගේ එයාගේ වචන අරගෙන යාටම පෙන්නුවාට පස්සේ ඒ ඔය ඔයගොල්ලෝ ඉච්චර එලෙවෙල වගේ පහර දෙන්න දෙන්නේ නැහැ. අපි අපේ පිට කොන්දක් තියෙනවා. අපිට අපිට චර්යාවක් තියෙනවා. හැබැයි චර්යාව චපල වෙන්න බෑ. අපි අපි ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මුඛ්‍යකත් නැහැ කිසිම එකට මේ ජීවිතේ ඉන්නේ අකොට කොන්දක් නැහැ. කිසිම චාරයක් නැහැ. චපල જાතියක්. පුතජනේ කියන මනුස්සයා බණ්ඩකවා. තමයි රහත් වෙන්න ඕනේ ප්‍රතිපදාවක් ගන්න. මොන දේ වුණත් මම මේ දේ කරනවා. කරන කරන යනකොට නිකන් මොකොත් නැහැ කිරිබිම්මල් නැති වගේ කඩතයි. හැබැයි ද්වේෂයක නෙමෙයි ජයපරදයක් නෙමෙයි ධර්ම ශක්තිය. එතන ඒකයි කියේ මහන්නේ මේ ඔය මේ ධර්ම ටික වඩා ගත්තට පස්සේ ඔබට හිමාල පර්වත උනම් පළ දැහි මේ කුණු අවිද්‍යාව ගැන මොකටද කියන්නේ? දැන් මේ ඒකයි හරි ජොලි හරිම ජොලි කැලලක් ඔතන තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්ලේන් එක අහසට උස්සන තැන. පොළොව දිගේ ගිහිල්ලා ඒරොඩයිනමික්ස් ඒ ඉල්බර්ට් රයිට් ඕවර් රයිට් එන්නේ ඉස්සලා හිතුවත් නැහැ. මෙච්චර යකඩ කඳක් කිලෝ ලක්ෂ දෙකක් කිලෝ ලක්ෂ දෙකක් ෆයිව් ස්ටාර් මේ ප්ලේන් එක කියන්නේ. උස්සනවා කිව්වා උස්සනවා. හිතට ඇගිත යකඩයක් වාතයේ හොඳ රතිය රඳා පවතී. අඩු ගන්න මේ පොළවේ උස්සන්න පුළුවන් මේක. ඒකට මේ ස්පීඩ් එකක් තියෙනවා, ඇන්ගල් එකක් තියෙනවා. හරියට බැලන්ස් කරලා දැම්මම පස්සේ උස්සනවා. ආයෙම ජොලි ගන්න. එහෙම සපක් ගිහි ගෙදර මිනිස්සු හිතාන ඉන්නේ ඒගොල්ලෝ සැප විඳවයි කියලා සෝරි කියලා හිතනවා. ගලන දාපු දාසේ තමයි මේ වගේ වටිනාකම, මේ වගේ ඒ මොකක්ද කියන්නේ සාපේක්ෂ ගතිය තේරෙන පටන් අරගන්නේ ගලවලා දාපු දාසේ තමයි. අපි ඇත්තටම තන්නේ කර නෑදෑය වල්ලන බොරුවට නටන්නේ අපේම තියෙන දුර්ලභකම තියෙන්නේ. කද්දාකවත් නෑදෑය කෙලින්ම එහෙම කියන්නේ නැහැ. අර කන්නාඩි අල්ලපු ගමන් එයා දන්නවා මේ මිනිස්සු පදනමක් ඇති මිනිහෙක් කොහොම කෙලොක්ක ගලවන්න බෑයි. එහෙම ඊට ඊට ඊට ඊට එකවර වෙන්නේ නැහැ. සමහරවල් ඔක්කොම අතවල සදාගෙන යන වෙලාවලුත් තියෙනවා. ගලවලා දාතයි. ඒ නිසා අපි නෑදෑයන් දඩමීම කරගෙන අපේ මාන්නේ වඩනවා. ඒකයි අපි කරන්නේ. නෑදෑය කියන ප්‍රශ්නයක් ඉදිරිපත් කරගෙන අපි මම නැතුව බෑ අපේ ගෙදර කට්ටියට කණ්ඩත් හම්බ වෙන්නේ නැහැ බොණ්ඩත් හම්බ වෙන්නේ නැහැ ඉරපායනෙකුත් නැහැ මූණ හොදනෙකුත් නැහැ දත්පදිනෙකුත් නැහැ මම හිතියොත් කියලා අර මිනිස්සු කියන අනේ මේ යකා යන්නෙත් නැහැ වල හොන්තුව ගෙදරටලා ඉන්නේ කියලා ගෙදර මිනිස්සු හිතන අපි හිතන්නේ නෙවෙයි අයියෝ මම නැත්තම් නම් උරුද්දේට ඒට පායන එකක් නැහැ ඉත කට්ටිය නැගිටින එකක් නැහැ දත්පදින එකක් නැහැ කියලා හිතන්නේ ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ මයිත් එක්ක ඉන්න කාලේ කියනවා මේක මනුස්ස ලෝකේ කියලා කුණු හරපයක් අපි හදානකක් තියෙනවා. ඒක මොකද අපිට කතා කරන්න පුළුවන් අනිසත්තුන කතා කරන්න බැරි ඉන්නවා. ඒ නිසා මනුස්සයය තමයි ඔක්කොම අපි තීන්දුව කරන්න ඕන. අපි ව්‍යවස්ථා හදන්න ඕන. අපි ඔක්කොම පාලනය කරන්න ඕනේ කියලා. ඒක කිසිම තැනක එහෙම අපිට දීලා නැහැ. ඒ නිසා මේ මනුස්සයය නැති උනායි කියලා මේ ලෝකෙට මොනම වෙනරක්වත් දෙන්නේ නැහැ. යහනවා මනුස්සයෙක් නැති වෙද්දී කුකුළු ටික මුදා හැරියොත් කුකුලන්ට කුකුල් කැම නැති උනායි කියලා මැරෙයිද? BBC නම්බු මික්ෂර් 1 එක දෙන්න ඕනේ, ලේයර් මික්ෂර් එක දෙන්න ඕනේ, ඒව නැහැ කියලා හිතනවා කොහොමද කන්නද කියලා. හරකුන්ට ගිහිල්ලා මේ ඩේරි ෆාම් එකට මේකයි මේ මස් වලට වඩන කාට මෙහෙමයි කියලා තෝරලා අපි කන්න දුන්නද රුංගිලා කයි. පොඩි ප්‍රශ්නයක් ඒ කිව්ව ගෝල් ෆිෂ්ටයි ඌ කන්නක දීලා දෙලා පුරුදු කරලා ඌ දැන් කන්න වෙනදි දන්නේ නැහැ. මිනිස්සේ තරම් නාස්ති කළා තියෙන්නේ. අනිත් එක මල්බෙරි පණුවා. උන් දෙන්නට ඒ දේ නැතුව කන්න බෑ. අනික මොනම සතෙකුටවත් මිනිස්සු හිටියේ නැහැ කියලා වශයෙන් නැති ඔයා නැහැ කියලා පවුලි මිනිස්සු බැරිය. පිස්සු. අපි හිතනවා නෑ නෑ අම්මෝ මම නැත්තම් අම්මෝ ඉර පායන එකක් නෑ, ගංගලන එකක් නෑ, ගස් කොළ පාට වෙන එකක් නෑ, හඳ පායන එකක් නෑ. මොකද මම තමයි ගම කරන බබාහා මිරාලහා. මේ පිස්සු නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා ගෙදර මිනිස්සු බලන්නේ ඉන්නේ. ගියාට පස්සේ උන් ජොලියර පාටියක් දානවා. හිතෙන්නේ නැද්ද හිතෙන්නේ නැද්ද? ඒ විදිහට හිතන්න ඕනේ වාසියට හිතන්න ඕනේ. වාසියලා ඊට පස්සේ බැලුවොත් ආයෙ ගෙදර යනවා ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔළුව ගහගෙන සිවුරු අරින්න හිතුණා කියාගෙන අනේක. ඒකට පොඩ්ඩක් මෛත්‍රියට ඉඩ තියාගන්න ඕනේ. ඔකට තමයි කලහට බඳිනවා කියන්නේ. එයා විතරයි පේන්නේ. එයා කියන දේ විතරයි වැදගත් වෙන්නේ. ඒ නිසා එයාට මෙයා පේනවා විතරයි. මොකද කියන්නේ අපි වෙලාව හරි. වෙන මොනවාද අපි සාකච්ඡාවට ගන්නවද අපි සැලසුම් කරගත්ත විදිහට පැයකමාර ගත වෙලා තියෙනවා. අපි මෙතෙල්ල පැයක් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ හතරට නැවත එකතු වෙනවා සාමූහික භාවනාව. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.